හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ. අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. කීපයක්ද හුඟක් දවන්න. හොඳයි එහෙනම් අපි ලිඛිත ප්‍රශ්නත් එක්ක සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමින් වහන්ස අපිට අද ප්‍රශ්න 16ක් ලැබිලා තියෙනවා. ඒකෙන් 15ක් විතර හුඟාක්ම භාවනාවට කිට්ටු වගේ ඒවා එකක් තියෙනවා ටිකක්. ඒ ධර්මයට අදාළ එකක්. තව අපිට ඔන්ලයින් හම්බ වෙලා තියෙනවා ප්‍රශ්නයක්. ඒක ඒකත් ඉතින් මම මේකටම ඇතුළත් කරන්න. <laughs> හොඳයි හොඳයි. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පර්යංක භාවනාව කරමි. මූලික කමඨහන පිම්බීම හැකිලිම වේ. එම මොහොතට සිත ගනිමින් පිම්බීම හැකිලිම කෙරෙහි අවධානයෙන් සිටිමි. ඊතා හොඳට එය සිදුවන බවත් ඒ අනුව උදරය ඉහළට පහළට යන අයුරුත් අත්දකිමි. අත් විඳිමි. ටික වේලාවකට වරහන් ඇතුලේ මිනිත්තු 10කට පසුව සංසිඳෙන අයුරුත් අත්දැක්කෙමි. පසුව පාද සිසිල් වන අයුරුත් විටක හිස් හා නලල පෙදෙස කූමින් යන ලෙසත් දැනේ. තවද වේගවත් හෘද ස්පන්දනයද දැනේ. අවසානයේට මුළු කයම සිසිල් වී දැන් ඊතා පහසුවෙන් මෙන්ම හුදකලා පෙදෙස තනිව සිටින බවද දැනේ. හුදකලා. දිගු වේලාවක් එලෙස සිටිය හැකි බවද දැනේ. අවසාන සීනුව නාදවන තුරුම ගැටලුවකින් තොරව හුදකලාවේ ආස්වාදය අත්විඳිමි. සක්මන් භාවනාව මුලදී මෙනෙහි කිරීමකින් ආරම්භ කළද පියවර 10කින් පමණ පසුව මෙනෙහි කිරීමකින් තොරව සිත පමණක් ගැටෙන ස්ථානයට අවධානය යොමු කරමින් සක්මන් කරමි. විටින් විට වරහන් ඇතුලේ එනම් කලාතුරකින් බාහිර අරමුණු ආවද ටික වේලාවකින් නැවත සක්මන් අරමුණට පැමිණියෙමි. ප්‍රශ්නය මෙසේ දිගටම කිරීම නීරසත් අලසකමත් හා උද්‍යෝගය නැති බවත් දැනුනි. වෙහිසක්ද දැනුනි. ඉන්පසුව සක්මන් කිරීම මම වේගවත් කරමි. එවිට ඊතා පහසුවෙන් හා උද්‍යෝගයක් ඇතිවින. බාහිර අරමුණු පැමිණීමද නතර විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ භාවනාව නිවැරදිදයි මට උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. <clears throat> කියන්නේ අපිට දැනෙන සාමාන්‍ය කම්මැලි කමක් නම් එතෙන්දී අර වගේ උපක්‍රමයක් යොදවන කමක් නැහැ. පොඩ්ඩක් අපිටම වේගය අඩු වැඩි කළා වගේ දෙයක්. නමුත් හිතන්න අපේ හොඳට භාවනාව යනවා දැන් හොඳට අපි අරමුණත් එක්ක ඉන්නවා. ඒ වගේම අපි කයේ සමබරතාවය පවත්නවා වේගයත් බොහොම සමබරයි කියලා තේරෙනවා. નિરાයාසයෙන් සක්මන සිද්ධ වෙනවා. ඉතින් ඔය මට්ටම ටිකක් බහුලීකృత වෙනකොටත් එක්තරා අන්දමක උදාසීන බවක් එන්න පුළුවන්. නැත්තම් ටිකක් කම්මැලි ස්වභාවයක් එන්න පුළුවන්. එතෙන්දී හැබැයි දිගට කරන්නයි තියෙන්නේ. එතෙන්දී අපි වේගය අඩු වැඩි කරන්න ගියොත් එතෙන්දී වැරදිනවා. කියන්නේ ඔතන තේරුම් ගන්න තියෙන්නේ අපි අරමුණ හොඳට වැටහෙනකොට එහෙම නැත්නම් අරමුණ මෙහෙම කියන්න පුළුවන් මුලදී අපි විස්තර බලමින් යනවා හොඳට විස්තර බලන්න යනකොට එකතකින් මේ ටිකක් සක්මනේ වේගය අඩාල වෙන්න පුළුවන් සක්මනේ වේගය අඩු වෙන්න පුළුවන් ඒ විස්තර බලමින් ගිහිල්ලා ඊළඟට අපි තුමු ඒක යම් අවස්ථාවක තව වර්ධනය වෙලා ඒ විවිධාකාර ධාතු ලක්ෂණ වල වල මේ විස්තර වෙනුවට පොදු ලක්ෂණු පේන්න ගත්තොත් අනිත්‍ය වශයෙන් මේක වෙනස් වෙන ස්වභාවය වශයෙන් මේක පාලනයක් තොර වශයෙන් ඒ වගේ කටුණු ටිකක් වගේ පේන්න අහුනොත් එතෙන්දී අර නිකන් මේක වෙන්න ඉඩ හැරෙනවා ඊළඟට මේක වෙන කෙනෙක් කරනවා වගේ දැනෙනවා එතකොට නිකන් අර gediye පිටින් ඇවිදිනවා නිකන් අපි ඒක දිහා බලන් ඉන්න තත්ත්වයට තමයි එන්නේ ඕක ඕක ඇත්තටම ටිකක් උදාසීන කරන සුළුයි. ඉතින් ඒ මට්ටමේදී අපි ආයි බලෙන් ටික වේගය අඩු වැඩි කිරීමක් හරි නැත්නම් බලෙන් හිතට හිතා නැවතත් අරමුණට තල්ලු කිරීමක් හරි කරන එක ඒ තරම්ම සුදුසු නෑ. පොඩ්ඩක් එහෙනම් තමන් ගත කරන කාල පරිච්ඡේදය මොකක්ද කියන එක තමයි තීරණය කරන්න වෙන්නේ. අපි හිතමු අපි යද්දි නිකන් තීන මිද්දට බර වෙලා පොඩ්ඩක් නිදිමත ගතියක් ඇවිල්ලා එහෙමනම් ඉතින් කමක් නෑ පොඩ්ඩක් වේගය වෙනස් කළා ඒක කරාට වරදක් නෑ. දෙවෙනි ප්‍රශ්නය මූල කර්මස්ථානය ආනාපාන ආනාපානයයි. ගසක් යට පරියංකයේ යෙදී සිටින විට දැනුණ අත්දැකීම නම් සබම් බෝලයක් වටේට හුළඟ හමාගෙන යන අයුරුය. මෙම ගැටීම නිසා පැද්දීමක් දැනුනි. ටික වේලාවකින් හිතුනේ පිටත සහ ඇතුළත අතර කිසි වෙනසක් නැති බවයි. පිට කියලා වරහන් ඇතුලේ තියෙනවා ස්වභාව ධර්මයේ තුල භාවනා කිරීමට කැමැත්තක් ඇතිවිය. කියන්නේ එළියේ ඉඳන් පිට ඉඳන් ටික වේලාවකට පසු අවස්ථා දෙකකදී ළඟින් අඩි ශබ්දයක් ඇසිනි. ඇස්තර බැලූ නමුත් කිසිවෙකු ළඟින් නැති අතර මදක් දුරින් කෙනෙක් ඇවිදිනවා දුටිමි. ස්වාමින් වහන්සේ මෙහි වරදක් ඇතොත් නිවැරදි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඇත්තරම මේ අපි ස්වභාව දහමත් එක්ක එකතු වෙලා එතන භවනා කරන එක කතකින් හරීම ඒ කියන්නේ නවුම් බවක් තියෙනවා අපි සබහාදහමත් එක්ක ඉඳීම තුළ. මොකද සබහාදහම කියන එක හුඟක් කාලවට මේ අපිට يعني හිත ප්‍රකෝප කරන ගතියෙන් අඩුයි. දැන් අපි අපිම හදාගත්ත දේවල් අපි හදාගත්ත કૃතිම පරිසරය හුඟක් කාලවට අපිව මේ පෙළන ගතියකින් යුක්තයි. එහෙම නැත්නම් අපිව පොළඹවන ගතියෙන් යුක්තයි. නමුත් මේ ගස්කොලන් කියන දේවල් හරීම ඒ කියන්නේ හිත නිවන ගතියක්. හිත ප්‍රකෝප කරන්නේ නැතුව සංසිඳවන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම භවනා කරන්න යනකොට ඒ වගේ පරිසරයක් තෝරා ගැනීම තුළ ලොකු පිටුවහලක් සිද්ධ වෙනවා. අනිත් එක අපේ හිතේ මොනහරි දැවුණ ස්වභාවයක් තියෙනවා නම් ආතතිගත ස්වභාවයක් තියෙනවා නම් අපි පරිසරයත් එක්ක පොඩ්ඩක් ගත කරනකොට ඒ ආතතිසත ස්වභාවයත් දුරලා යනවා. ඊළඟට අනිත් පැත්ත තමයි ඉතින් අපි ධාතු මනසිකාරයේ යෙදෙනකොට අනිවාර්යයෙන්ම මේකේ ප්‍රතිඵලයක් වශයෙන් දැනෙන දෙයක් තමයි මේ අජ්ජත් බහිද්දා ભેදය දුර වෙලා යාම. දැන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නවා මේ මෙතන තියෙන්නේ සතර මහා ධාතුව, ඕක අජ්ජත් සතර මහා ධාතුව. බාහිර තියෙන සතර මහා ධාතුව ඒක බහිද්දා අතර මහා ධාතුවක්. නමුත් අපි හොඳට මේ කය තුල තියෙන සතර මහා ධාතුන් හොඳට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ඒවැය ලක්ෂණ ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න මේ ඇතුළත සතර මහා ධාතුවයි එළිය සතර මහා ධාතුවේ අතර කිසිම වෙනසක් නැහැ. ඉතින් ඒක බුදුහාඳුරෝය කියනවා මේ නොයෙකුත් සූත්‍රවලදී යාච අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේ සාමාන්‍යයෙන් මේ ඇතුළත යම් පටවි ධාතුවක් තියෙනවා නම් යම් බාහිර පටවි ධාතුවක් තියෙනවා නම් ඒ එකම පටවි ධාතුවමයි. ඒ වගේමයි ආපෝ ධාතුවත්, ඒ වගේමයි තේජෝ ධාතුවත්, ඒ වගේමයි වායෝ ධාතුවත්. ඉතින් අපිට තේරෙනවා නම් මේ අපේ භාවනාව හරහා, ධාතු මනසිකාරයේ යෙදීම හරහා මෙතන මේ අපි ඇතුලේ තියෙන කොටස හොඳයි, ලොකුයි, නැත්නම් ඒක තමයි වටින්නේ කියලා අපි තමයි අගයක් දීලා තියෙන්නේ. මේ ධාතුන් දන්නේ නැහැ. ඉතින් මේක මේ කියන්නේ පිරිමි ශරීරයක ඉන්නවා කියලාවත් ධාතුන් දන්නේ නැහැ. ගැහණු ශරීරයක ඉන්නවා කියලාවත් මේ ධාතුන් දන්නේ නැහැ. තමයි මනුස්ස ශරීරයක ඉන්නවා කියලාවත් ධාතුන් දන්නේ නැහැ. ඒවා හුදු ධාතුන් පමණයි. ඉතින් එළියේ තියෙන්නේ ධාතුන් පමණයි. ඉතින් ඒතකොට මේ දෙක කිසිම වෙනසක් නැහැ. ඉතින් අපිට අවබෝධය එනවනම් ඒක වඩාම හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව ඊයේ දින සිතට එන සිතුවිලි දෙස බලා සිටියෙමි සිතුවිලි වේගය අඩු බව හැඟෙනි සවස 7 සිට 8 දක්වා පර්යංක භාවනාවේදී සිතිවිලි නොමැතිව එක දිගට විනාඩි දෙකක් විතර සිටීමට හැකිවිය. නැවත සිතිවිල්ලක් පැමිණේ. එය ඒ වෙලාවට හැඳින ගතිමි. නැවත සිතිවිලි නොමැතිව පෙරමින් විනාඩි දෙක තුනක් සිටීමට හැකිවිය. මෙම తත්වයේ එම පැය පුරාම පැවතිනි. එම කාලයේ දැඩි නිෂ්කලංකතාවයක් හා පහසුවක් හා සුවයක් දැනිනි. කම්මැලි කම්මැලි කමක්ද ඇති නොවිය. මෙහි අඩුපාඩු පෙන්වා දෙනමින් කාරුණිකව ඇදි අය දිමි. තෙරුවන් සරණයි. මට දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? හරි. මේ යන විදිහ හොඳයි. ওই විදිහටම යන්න. ඒ කියන්නේ සිතුවිලි ඒවි. ඒක කියන්නේ අපිට ඔක බලෙන් නවත්තන්න නැතුව බොහොම ස්වාභාවිකව අඩු වෙලා යන්න දෙන්න. දැන් සිතුවිලි දෙකක් අතර දැන් පරතරයක් අහු වෙලා තියෙනවානේ. එකක් ආවා ඊළඟට සිතුවිලි නැති ප්‍රදේශයක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න සිතුවිල්ලක් එනවා. ඒ ආයසිතුවිලි නැති ප්‍රදේශයක් තියෙනවා. ආයසිතුවිලක් එනවා. ඕක දිගට කරගන්න. එතකොට ඒ කියන්නේ අපි දැන් තේරුම් ගන්නවා මෙතන අර සාමාන්‍යයෙන් අපි දන්න සන්තති ගණයක් කියලා තියෙනවා. ඒ කියන්නේ ළඟ ළඟ ළඟ සිතුවිලි එනකොට අපි හිතනවා මේක මගේ, මේක ලොකු දෙයක් නැත්නම් මේකේ ලොකු සාරයක් තියෙනවා. එහෙම තමයි අපිට හිතෙන්නේ. නමුත් මේ අතරින් පතර සිතුවිලි එනකොට මේ හිඩස් තියෙනවා. එතකොට මේකේ ඇත්තටම ගන්න දෙයක් නැහැ ඒක අතින් බැලුවා නම්. අසාරයක් තමයි තියෙන්නේ. නිසාර ස්වභාවයක් තමයි තියෙන්නේ. සිතුවිල්ලක් කියලාත් ගන්න දෙයක් නැහැ. ලොකු කරගන්න දෙයක් නැහැ. හුදු සිතුවිලි පමණයි. ඉතින් අර ඒක තේරෙන්න තේරෙන්න අපි සිතුවිල්ලකට දෙන වටිනකම අඩු වෙනවා. ඒක හුදු සිතුවිලි පමණයි. යම් යම් හේතුන් නිසා සිතුවිලි හට ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපි අනුග්‍රහ නොකර ඒකට යන්න දෙනවා. ඉතින් එහෙම යන්න යන්න ඒගොල්ලෝ අපිව අතහැරලා යන්න යන්න අර හිතේ තියෙන හුදු දැනුවත් භාවයට අන්න ඉඩක් හම්බ වෙනවා. ඒතර ඒ දැනුවත් භාවය තුළ තමයි අපි ඊට පස්සේ ඉන්න පටන් ගන්න. ඊට පස්සේ ඒ දැනුවත් භාවය තව තව ඉතින් අත්දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් දැනුවත් භාවයේ වර්ධනය වෙමින් සිතුවිලි අතර පරතරය තව වැඩි වෙන්න පටන් ගනිවි. ඒක වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. යන විදිහ හොඳයි. ඔව් මොනක ප්‍රශ්නයක් කියනවා. මොකද තියනද? නෑ හරි හරි. ගරු ස්වාමින් වහන්සේ පරියංක භාවනාව මූල කමඨහන ආනාපාන සතිය ඊයේ සවස ගිලම්පස විවේකයෙන් පසු පැයක් පමණ සක්මනේ යෙදී පර්යංකය සඳහා වාඩු වාඩි වුනිමි. මුලින් නාසා නාසාග්‍රයේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙසට අවධානය යොමු කර එය ක්‍රමක්‍රමයෙන් සියුම් වී තැන්පත් වන ආකාරය හොඳින් බලා සිටියෙමි. හුස්ම රැල්ල තැන්පත් වූ පසු කයෙහි තිබූ වේදනාවන් කෙරෙහි සිත નિરાයාසයෙන්ම යොමු විය. වේදනාවත් ඊතා ක්‍රමානුකූලව නැති වෙන ආකාරයෙන් ශරීරයේ සැහැල්ලු වන ආකාරයත් හොඳින් අත්විඳෙමි. මේ අවස්ථාවේ කායානුපස්සනාවෙන් පසු කායනා කායානුපස්සනාව පසු වී දැන් වේදනානුපස්සනාව යන පියවර මගේ සිතට දැනුනි. කය තැන්පත් වූ පසු ඇතු ඇති වූයේ විශාල සැහැල්ලුවකි. එය හරියට පෙනේ පුප්පාගෙන සිටි නායෙක් පෙනේ ක්‍රමෙන් හකුලාගෙන වෙන පැත්තකට යන විට දැනෙන සැහැල්ලුව හා සමාන බව මට ඒ වේලේ වැටහින. කිසිම අරමුණක් නොමැතිව ටික වේලාවක් ගත වී කය ක්‍රමානුකූලව පැද්දෙන අයුරු දැනිනි. තොටිල්ලක පැද්දෙන වාසේ සැහැල්ලුවක් අත්විඳෙමි. මේ වෙලාවේ ආනාපාන සති සූත්‍රයේ බුදුන් වහන්සේ මේ ස්ටෙප්ස් පිළිවෙලට සිදුවන ආකාරය දේශනා කර ඇති අයුරු මතක් වී හරිම ගෞරවයක් සමග සතුටක් ඇති විය. ඒ අවස්ථාව අවස්ථාවේ මලක් පිපෙන්නාසේ ශරීරය නැවත ඊතා සැහැල්ලු වී සතුටින් කිලිපොලා යන්නාක්සේ දැනිනි. තුන් වාරයක් මේ ලෙසට සිදු විය. ඔබ වහන්සේ පැවසි වූ පරිදි මේ සතුටක් ඇති වී නැති වී යන බව මතක් විය. මල් වෙඩිල්ලක් පත්තු කළ විට එය ඇති වී නැති වී යන ආකාරය මගේ සිතට නැගිනි. නිවසේදී මේ විදිහට හුස්ම රැල්ල සියුම් වී කය සැහැල්ලු වී සතුට ඇතිවීම අත්දැක තිබුණත මෙලෙස එය ඇති වී නැති වී යන ආකාරය බැලීමට සුතමය ඥානයක් තිබුණේ නැති බවත් මතක් විය. පැත්තකට වී පෙරහැරක් වීඩියෝ කරන්නාක් මෙන් මේ සිදුවන සිදුවීම් මට දැනිනි. ආනාපාන සති සූත්‍රයේ පිළිවෙලටම සිදුවීම් අත්විඳ නිසා තව විශේෂ බලාපොරොත්තු තිබුණේ නැත. චිත්තානුපස්සනාව පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කළ අනතුරු ඇඟවීමද මේ අවස්ථාවේ මතක් විය. මේ සියලු සිදුවීම් සිදුවීමට විනාඩි 45ක පමණ කාලයක් ගත විය. අද උදේ පරියංකයේදීද පැයක පමණ කාලයක් මේ පියවර මේ ආකාරයෙන්ම හොඳින් පැහැදිලිව පොතක පිටිපෙරලන්නාසේ අත්දැක්කෙමි. මගේ ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට ස්ටෙප් බයි ස්ටෙප් අත්විඳීමට හැකි වූයේ සුතමය ඥානයේ භාවනාවේ අත්දැකීම් වලට ගැළපීම නිසාය. නිසාය එය නිවැරදිද යන්න කරුණාවෙන් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. සුතමේ ඥානයක් තියෙන එක. ඉතින් ඒ වගේම ප්‍රයෝජනවත් අනිත් එක තමයි කියන්නේ දැන් අපි මේ පියවර පහු කරලා ගියාට අපි සුතමේ ඥානයක් නැත්තම් අපි ඒකාතකින් ඒවා හඳුනගන්නේ නැහැ. අපි ටට්ටක් ගාලා ඉස්සරහට ඉස්සරහට යනවා. ඒ තැන්වල අපි රස විඳීමක් ගන්නෙ නැහැ. දැන් අර සුතමේ ඥානයකින් ආ මේ තියෙන මෙන්න මේ පියවරයි කියලා හොඳට පොඩි මඟ පෙන්වීමක් කරලා තියෙනවනේ. අහලා තියෙනකොට අපි ඒ ප්‍රදේශයේ අත්දැකීමත් එක්ක අරක මතක් වෙනවා නම් එතකොට ඒක ආ මේකයි කියලා පොඩි කෙටි හඳුනා ගැනීමක් එක්ක ඒකේ රස විඳීමක් නැත්තම් කලබල නොවි ඒකත් අත්විඳීමක් කරන්න පුළුවන්. ඉතින් සුතමේ ඥානයේ හින්දා ප්‍රයෝජනෙ තියෙනවා. හැබැයි හැබැයි ඕකේ අනිත් මොකක්ද ඒකට කියන්නේ මේ අනුතරදායක පැත්තකුත් තියෙනවා. දැන් අපි අපි හිතමු දැන් අපි ඉන්නේ කායानुපසන හරියි. දැන් ඉතින් අපි ගානට පෙළියට යනවා. එහෙම යද්දී ඔන්න සුතමේ ඥාණයෙන් ඉස්සරහට ඇවිල්ලා කිව්වොත් එහෙම ආ දැන් ඉස්සරහට අන්න අර මේකක් වෙන්න තියෙනවා ඒක හම් වෙයි දන්නේ නැහැ කියලා අනේ එතෙන්දී යන්න පොට වරදිනවා. ඉතින් එතන තමයි පොඩි අඩුපාඩුවක් අඩුපාඩුවක්ම නෙමෙයි. ඉතින් එතන එතෙන්දී ඉතින් අපි අපිව හික්මව ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ සුතමේ ඥාණය හොඳයි. හැබැයි පැත්තකින් තියාගෙන යන්න ඉස්සර වෙන්න දෙන්න හැම තිස්සෙම මේ අත්දැකීමට. භාවනාමය ඥානෙට හැමතිස්සෙම ඉස්සර වෙන්න දෙන්න. ඒ කියන්නේ අපේ අපි තුල මේ දේ වැඩෙන්න, අපි තුල ප්‍රායෝගිකව මේ දේ අත්දකින්න මුල් තැන දෙන්න. ඊට පස්සේ ඒ අත්දැකීම පසු මේ අත්දැක්කට පස්සේ සුතමේ ඥානයත් එක්ක ගලපන්නයි තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකයේදී පිම්බීම හැකිලිම අරමුණු කරමි. අද දින පර්යංකයේ අත්දැකීම් මෙසේය. පර්යංකයට වාඩි වී පිම්බීම හැකිලිම අත්දකිමින් සිටිනා විට එය සියුම් වී යයි. සමහර විට නොදැනී යයි. ටික වේලාවකින් මුළු ඇඟම හිරිවැටි ෆ්‍රීස් වී ඇති ආකාරය අත්දැක්කෙමි. මේ පර්යංකය අවසානය දක්වා පැවතිනි. නමුත් මෙය එකම ඉරියව්වකින් සිටීමේදී වන අතපය හිරිවැටීමකට වඩා වෙනස් අත්දැකීමකි. මුළු පර්යංකයේ පුරාම වාගේ සිතේ අවදිමත් බව පැවතිනි. වරින් වර අවට වරින් වර සියුම් පිම්බීම් හැකිලීම් දැනින. අපට ශබ්ද ඇසීම නිසාත් හිඳගෙන සිටින ඉරියව්ව හොඳින්ම වැටහුණු නිසාත් නිින්ද ගොස් නැති බව තේරිණි. සිතුවිලි කිසිවක් නැති තරම්ය. ඊතා කලාතුරකින් සිතුවිල්ලක් ආවිගස එය නැති වී යයි. පසුව කන දෙපස ෆෑන් එකක් දැමූ විට එන ශබ්දය වැනි දෙයක් වාතයේ තෙරපීමත් සමග ඇතිවිය. කන ඇතුළත වාතය තෙරපෙන බවක්ද දැනින. පර්යංකයෙන් නැගිට පසු මද වේලාවක් යනතුරු හිසේ බරගතියක්ද දැනිනි. මා මේ ලැබූ අත්දැකීම් භාවනාව දියුණු කිරීමට කෙසේ යොමු කළ යුතුදයි? උපදෙස් දෙන්නේ නම් මැනවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පොඩ්ඩක් ඕනනම් අපිට මෙහෙම පොඩි වෙනසක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අවධානය යොමු කරන ධාතු ලක්ෂණ එකම එක තියාගෙන ඉන්නව වෙනුවට තව පොඩ්ඩක් තව දේවල් හඳුනාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. අපි හිතමු දැන් අපි මේ හුස් මේ පිම්බි මහ කිරීම කියන කර්මස්ථානය කරගෙන ගියා. ඊට පස්සේ ඒක සංසිඳුණා. සංසිඳුණාට පස්සේ හිතන්න අපේ හිත නොදැනුවත්වම වගේ නිකන් ඔය කයේ තද ගතියකට වගේ ගියා නම් ඒ තද ගතිය ඔස්සේම අපි ඉතිරි විනාඩි 45 50ම ඉන්න ගත්තොත් ඉතින් අර ඒ තුලමයි ඉන්නේ. එතකොට ඒකම තව වර්ධනය වීමක් වෙන්නේ. එතකොට නිකන් කය නිකන් ගල් වෙලා වගේ ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් තමන් එකකට විතරක් ඉන්නේ නැතුව ඒකත් පොඩ්ඩක් බැලුවා. ඊට පස්සේ තව මොනවාද කයේ තියෙන්නේ කියලා නිකන් සමස්තයක් වශයෙන් ආයි කය දිහා බලලා තව මොනවා හරි ධාතු ලක්ෂණ මත වෙලා තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් හඳුනා ගැනීමේ යෙදුණා නම් හොඳයි. එතෙන්දී ඇත්තටම කියන්නේ අපේ සුතමේ ඥානයක් තමයි එතෙන්දී වැදගත් වෙන්නේ. මේ ධාතු හතරෙම යම් යම් ප්‍රකට වීම් තියෙනවා නම් ඒවා පොඩ්ඩක් විටින් විට හඳුනා ගැනීම තුළ එකාතකින් හිතට විචිත්‍රත්වයක් හම්බ වෙනවා. කම්මැලිකමක් නැහැ. තවත් පැත්තකින් අර එකක් ඔස්සේ යද්දි ඒකේ ඒකම වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි බැලීම හරහා ඒක තව තව වර්ධ වෙන්න ගත්තොත් එහෙම එතකොට ටිකක් අපහසුවක් දැනෙනවා. ඒ නිසා පොඩ්ඩක් සංකලනයක් ගන්න එක තමයි වඩාම සුදුසු. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ඉරියව්වයි. සමහර පර්යංක සක්මන් තුල හිතේ හිරවීමක් තදගතියක් පෙනෙන අතර එසේ නොමැතිව සැහැල්ලුවෙන් ඔහේ පර්යංකයේ පර්යංක සක්මන් කරන අවස්ථාවල එසේ දැනීමක් නොමැතිව ඔහේ සිද්ධ වේ. උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔව් මට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ මේ පර්යංකේ යෙදෙනවා සක්මනේ යෙදෙනවා පොඩ්ඩක් නිකන් අහමු කායෙන් හරි අය ඔව් ඔහම දෙන්නකෝ මයික් එකත් ඒක ස්වාමීනාංශ මට තේරෙන්නේ මේ දැන් අර සක්මනායි පාරයන්කයි ඒ විදිහට කරනකොට ඒක නිකන් හිරවීමක් වගේ දෙයක් වගේ ඊට වැඩිය මේ නිකන් සාමාන්‍යයෙන් මම එහෙම අර ලොකුවට එක හිතන්නේ නැතුව ඔහෙ එළිය හරි කොහේ ඉන්නකොට කනෙක්ට් වෙන ගතිය වැඩි ගතියක් වගේ තමයි තේරෙන ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙම දෙයක් <clears throat> කියන්නේ ඇත්තටම අපිට වෙන්න පුළුවන්. දැන් අපි අර වහන වැඩසටහනකදී ටිකක් අර මේ මොකක්ද ඒ කියන්නේ මේ ටයිම් ටේබල් එකකට නේ යන්නේ. ඉතින් එතනදී පොඩි හිර වෙන ගතියක් තියෙනවා. දැන් නැගිටින්න ඕනේ ආයි ඔන්න පරියන්කට එන්න ඕනේ කියන ගමන් ආයි සක්මුණට යන්න ඕනේ ආයි වෙලා පරියන්කට එන්න ඕනේ එතන පොඩි අර මේ මේ මේ තරඳනු ස්වභාවයක් තියෙනවා නැත්තම් ඒක නිකන් නිකන් හාමි කැම්ප් එක වගේ ස්වභාවයක් තියෙනවා හැබැයි ඒකම ගැලපෙන්නේ නැහැ ඉතින් එතන අපි අපි පොඩ්ඩක් ඒකෙදී මේ නම්මේශීලී වෙන්න ඕනේ කොහොමද පරියන්කේ යෙදෙන්න ඕනේ හැබැයි මේක මේ නිකන් මේ අනවශ්‍ය දෙයට තමන්ව හිර කළා තද කළා බරක් කරගන්න නැතුව බොහොම සැහැල්ලුවෙන් ඇවිල්ලා මේ මේ වෙලාවේ තියෙන ටික බලනවා. ඊට ආයෙත් ඔන්න හිමින්ට නැගිටලා යනවා ඉරියව්වක් වෙනස් කරන්න. ඉරියව් වෙනස් වීමක් වශයෙන් නැගිටලා ගියා. ආයෙත් බොහොම පොඩ්ඩක් ඉරිය ඇරලා ඔන්න ආයෙ වැඩේ පටන් ගන්නවා. ඒක අර අපි අපි අපි මේ සකස් වෙන්න ඕනේ මේ කටයුත්ත, ඒ කියන්නේ මේ හදලා තියෙන කාලසටහනේ කාලසටහනට අනුගත වෙන්නත් ඕනේ. හැබැයි අපි මේ කාලසටහන හරහා ආතතියක් ගොඩනගා ගන්නෙ නැතුවත් ඉන්න තියෙන්නේ. ඉතින් චුට්ටක් ඒ නිසා මේ අපි ඕන්ට වඩා අපි හිර කරගෙන ගාන්ට තිත්තටම ඕක මේ ඔන්න අපි හිතමු දැන් හතරට පටන් ගන්න දෙන හතරටම එනවා ඊළඟට හත පහටම යනවා ආයි හයටම එනවා ඒ වගේ අර ඒක හොඳයි හැබැයි ආතතියකින් තොරව ගන්නවන. ඉන්න පොඩ්ඩක් අර තමන්ගේ හිත දිහා බලන්න මේ තියෙන එකත් එක්ක ගැටෙනවද කියලා. තියෙන එකත් එක්ක ගැටෙන්නේ නැතුව බොහොම ඒ කියන්නේ හරිම නිදහසේ වැඩෙනවා නම් ඒ වඩා හොඳයි. කියන්නේ හිතේ යම් සතුටක් තියෙන්න ඕනේ. කියන්නේ භාවනාව වැඩෙන්න නම් හිතේ යම් පමණක සැහැල්ලුවක් තියෙනෝනේ යම් සතුටක් තියෙනෝනේ අර තේරුම් ගන්න තියෙන අපි ඔන්න දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා අනිකුත් වැඩ ඔක්කොම බහා තබලා දැන් අපි වෙනුවෙන්ම මේ විදිහට කාලයක් ගත ගන්න හම්බුනේ බොහොම කලාතුරකින්. අන්නේ අවස්ථාව බොහොම අගය කරමින් ඒ ලැබෙන හැම අවස්ථාවකම සතුටක් ඇති කරගනිමින් අදත් මට ඔන්න මේ මාත් එක්ක ඉන්න අවස්ථාවක් හම්බුණා. අදත් මට ඔන්න සක්මනක් කරන අවස්ථාවක් හම්බුණා. කියලා අර ඒ හැම අවස්ථාවෙම උපරිම ප්‍රයෝජන ගන්නා සුළුව ආතතියකින් තොරව රස විඳිනාසුලුව කරනවා නම් අන්න එතන සතුටක් ගන්න පුළුවන්. ඒ ඇත්තරම දැන් අපි හිතමු හුස්ම රැල්ලක් වුණත් ඒ හුස්ම රැල්ල හරහානේ දැන් අපේ සතිය දියුණු වෙන්නේ. එතකොට හුස්ම රැල්ලක් එනවා කියන්නේ නිකන් අපිව තව ටිකක් මේ සතිය දියුණු කිරීම සඳහා ඔන්න අමුද්‍රව්‍ය ටිකක් ලැබුණා වගේ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් ඉතින් අර අපි ඒකට නිර්මාණශීලී වෙනවා නම් පොඩ්ඩක් තව සතුටක් එක්ක යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එතනදී මම මේ එහෙම අර ගොඩක් වෙලාවට පරයන්කය මේ වෙලාව සක්මන මේ වෙලාව කියලා කරන ප්‍රමාණය චුට්ටක් අඩුයි මේකේ. ඒ වුණාට දැන් සක්මන සක්මන කරනකොට يعني කරන වෙලාවල් වලට ඒක මට කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒක මට දැනෙන්නේ ඒක නිකන් තදවීමක් වගේ දෙයක් තමයි. එක්ක මම මොකක් හරි බලාපොරොත්තුවක් තියෙනවා. තියනවා වගේ දෙයක්. මේක මේ විදිහට සිද්ධ වෙන්න ඕන එතන එක සංස්කරණයක් වෙනවා වගේ දෙයක් කියන එක තමයි මට තේරෙන්නේ. ඒක තමයි. ඒ බලාපොරොත්තුව අතල දාන්නයි දෙන්නේ. අපි මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ වර්තමානයේ මොකද්ද තියෙන්නේ? ඒ දේ බැලීමයි කරන්නේ. වාඩි වුණා. ඒ වර්තමානයේ මොකද්ද තියෙන්නේ? වර්තමානයේ වාඩි වුණාට පස්සේ අපිටම මේ හුස්ම රැල්ල දැනෙනවා නම් ඒ දිහා බලනවා. අපි තුමු කියන්නේ මම මේ කියන එක කරන්න ටිකක් ඉතින් ඔය හතර වටේම පොඩ්ඩ අත ගාලා තියෙන්න ඕනේ. අපි කානුපසනාව යෙදিলা, වේදනානුපසනාව යෙදিলা, චිත්තානුපසනාව යෙදিলা ඔය ටිකක් අත්දැකීම් ටිකක් තියෙනවා නම් අපි තුමු දැන් එයා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ හොඳට ධාතු ලක්ෂණ ටිකක් ප්‍රකට වෙනවා. නේද? ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ වෙලාවේදී එහෙම නෙමෙයි ටිකක් වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ වේදනාව බලන්නත් පුළුවන්. මේ එකක්වත් නැහැ හිතේ සිතුවිලි ටිකක් එනවා. එන්න සිතුවිලි ටික බලන්නත් පුළුවන්. මොකද අපි මේ පැති තුනේම සැරිසරලා තියෙනවා නම් අවස්ථානුකූලව ඒ දෙනකින් ප්‍රයෝජනය ගන්න පුළුවන්. නැතුව අපි හිතුවිලි ටිකක් එද්දී අනිවාර්යයෙන්ම ධාතු ලක්ෂණ බලිය යුතුයි කියලා එහෙම එහෙම හිත හිර කරන්න ගියොත් අන්න ආතතිය ගතියක් එනවා. හැබැයි මුලදී ඉතින් අර ප්‍රශ්නයක් තියෙනවා අපි තාම මේ පටන් ගත්ත යුගේ නම් ඉන්නේ. තාම දිස්ත්‍රික්කේ බලන්න තරම් තාම හැකියාවක් මදි නම් ඒකට ඉතින් ඒක බලන්න ගියාම ආයෙත් අනතුරේ වැටෙන්න ඉඩ තියෙනවා. මම දන්නේ ඒකද උත්තරේ කියලා. මං ආයි පොඩ බලලා බලන්න කියලා. <laughs> උත්තරේ බලලා ගියද මොකක් බලලා ගියද දන්නේ <laughs> හොඳයි හොඳයි හරි හත්වෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදෑසන පර්යංකයේ යම් වෙලාවක් මූලික කර්මස්ථානීය වූ ආස්වාස ප්‍රාස්වාසයට සිත යොමු කර කර ඉන්පසුව කය වෙත යොමු කළෙමි. කය වෙත සිත යොමු කළෙමි. වෙනදා කයෙහි කයෙහි තදගතියක් දැනුණත් අද දින කය සෙමින් සෙමින් ලිහිල්වන බව දිස්විය. එක පෙදෙසක් වෙනුවට කය විවිධ ප්‍රදේශයන්හි ලිහිල්වන බවක් දුටිමි. ඉන්පසුව සක්මනට එම අත්දැකීම යොමු කළ විට කකුල ඔසවා යැවීමේදී මතුවන ධාතු ලක්ෂණ දැක්කෙමි. ඔබ වහන්සේ ධාතු සම්බන්ධයෙන් අපහට ලබා දුන් උපදෙස්වලට කෘතඥ වෙමි. තෙරුවන් සරණයි. කාල වේලා ඇතොත් උපචාර සමාධිය ගැන පොඩි විස්තරයක් කරන්නේ නම් මැනවි. නෑ ඇත්තටම දැන් ඔය මේ ධාතු මනසිකාර භාවනාවේදී වුණත් උපචාර සමාධියක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම උපචාර සමාධිය කියන එක ඉතින් එක එක මේ භාවනා කර්මස්ථානයට අනුව ඉතින් පොඩ්ඩක් වෙනස් වෙනස්කමක් තියෙනවා. අපි දැන් ආනාපාන සතියෙන් වගේ යනවා නම් ආනාපාන සතියේදී සමත පැත්තෙන් එහෙම යනකොට දැන් අපි හොඳට ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියත් එක්ක ඉන්නවා. ඊළඟට හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. එහෙම ඉඳද්දී අපි හිතමු ඔන්න ආලෝක සභාවක් වගේ දෙයක් එනවා. ඊට පස්සේ මේ ආලෝක සභාවය එකක් ඉන්නවා. අන්න ඒ මට්ටමක් උපචාර මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හැබැයි ටිකක් ගැඹුරු මට්ටමක්. ඉතින් ඒ කියන්නේ සමතේ පැත්තෙන් හිතුවොත් ටිකක් ගැඹුරු මට්ටමක්. ඊළඟට ආනාපානයේම ඕනම් ඊට මෙහාදී අපි හිතමු ආලෝක ස්වභාවයක් නැහැ. නමුත් අපි බලබලා ගියා හුස්ම රැල්ල දිහා ඒකේ වෙනස්කම් හඳුනා ගනිමින් ගියා. ඊළඟට දිග කොට වගේ ඒ වගේ දේවල් උත් වැටුණා. ඊළඟට මුලැමැදාගේ හේවත් බැලුවා. ඊළඟට සම්පූර්ණයෙන්ම උණු හුස්මනල සංසිඳුණා. අන්නේ සංසිඳීම තුළ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ ඒ මට්ටමත් උපචාර මට්ටමක් වශයෙන් සලකන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ආස්වාසයක ප්‍රස්වාසයක වෙනසක් තේරෙන්නේ නැති තරම් ඊටාම සියුම් වෙලා හුස්මනල සම්පූර්ණයෙන්ම සංසිඳිලා ඒ සංසිඳීම තුළ ඉන්න පුළුවන් මට්ටමක්. එතෙන්දී ඔන්න ආනාපාන සතිය හරහා උපචාර මට්ටමකට ආවා කියලා හිතා ගන්න පුළුවන්. තවත් පැත්තකින් අපි හිතමු ධාතු මනසිකාරයේ දෙනවා නම් අපි දැන් ඔන්න ආස්වාස ප්‍රස්වාස දිහා බැලුවා ඒක සමනය වුණා දැන් ඒකේ උපචාර මට්ටමකින් ඔන්න අපි ගියා ඔන්න දැන් ඇඟේ මේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න ගත්තා ඒවා දැන් බලමින් ඉන්නවා ඒවා බලමින් ඉඳද්දි ඒවත් සමනය වෙලා යනවා අපි තමු එනවා යනවා ඒ ඒ දේවල් බලබලා ඉන්නවා ඒ කියන්නේ උදේවය මට්ටමක් අත්දැකීමින් ඉන්න එක වුණත් ඉතින් උපචාර මට්ටමක තමයි සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උපචාර මට්ටම, අර්පණා මට්ටම කියන එක ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදෙන්නේ හුඟක් කාලවට මේ සමත භාවනාව පැත්තෙන්. කර්මාකාරී අරමුණක් තුර නිමග්න වෙලා ඒ තුලම හිර වෙලා නැත්නම් ඒක විතරයි අපේ මුළු ජීවිතයෙන් වෙලා ඒ තුලට ගිලා බැස ස්වභාවයක් තමයි අර්පණා මට්ටමේ තියෙන්නේ. හැබැයි අරමුණ තියෙනවා අපි ඒ අරමුණට තාම බැස ගැනීමක් උනේ නැහැ. ඊට මෙහා ඉන්නවා හැබැයි සමාධිමත් ස්වභාවයක් එක්ක. ඒක ඉතින් උපචාර මට්ටමක් කියලා කියන්න පුළුවන්. යෝග විපස්සනාවත් එක්ක ගලපන්න ගියාම අර 100%ක් මෙහෙම ගලපන්න අමාරුයි. හැබැයි ඉතින් ධාතු මනසිකාර මට්ටමේදී උනත් වෙන බාහිරට හිත යන්නේ නැතුව තනිකරම මේ අරමුණු නැත්නම් මේ එන එන ධාතු ලක්ෂණේ හොඳින් දැකගනිමින් බොහොම ඒ කියන්නේ කරදර කරදරයකින් තොරව දැන් ඒ කියන්නේ අපි ඕමනාවෙන් දැන් මේවා බලන්නවත් බලනවත් නෙමෙයි හිතම කැමැත්තෙන් මේ මතුවෙන මතුවෙන ධාතු ලක්ෂණේ හොඳින් බලමින් ඉන්නවා. එයාම දැන් මේවා බලනවා. එකක් මත වෙනවා. ඒ දිහා හොඳට බලනවා. තව එකක් මත වෙනවා. ඒක දිහාත් හොඳට බලනවා. තව එකක් මත වෙනවා. ඒ දිහාත් හොඳට බලනවා. මෙහිම යන එක නිකම් નિરાයාස මට්ටමකින් එනවනම් ධාතු මනසිකාරයේත් උපචාර මට්ටමත් මේ හිතා ගන්න පුළුවන්. අටවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කමඨහන් වාර්තා ප්‍රශ්නයේදී ඔබ වහන්සේ දුන් පිළිතුර ඌයේ ධාතු ලක්ෂණ බැලීමේදී වායෝ ධාතුව ශරීරය චලනය කර අපහසුවකට පත් කරයි නම් පසුපසට ඇදගෙන වැටේ නම් වරහන් ඇතුලේ වෙනත් ලක්ෂණයක් එරෙහි සතිය පිහිටවන ලෙසයි. එය පිළිගෙන සිත නිශ්චල වූ පසු දැනෙන තද ගතියට සතිය පිහිටුවෙමි. පිහිටු වෙමි. ඔබ වහන්සේ කිව් පරිදි මෙය ශරීරයේ චලනය වීම නතර කළ නමුත් එයට වඩා අපහසු තත්වයකට පත්විය. මේ වෙලාවට මේක වෙනස් කරේ නැත්තවක හම්බෙන්නේ මේ අවස්ථාවේ මුළු ශරීරයේම හකුලවා තද කර ඊතා කුඩා පරිමාවකට ගන්නාක් මෙන් ගන්නාක් මෙනි. ඇතුළත ඇට සියල්ල කුඩු කර තද කරන්නා. මුළු දැනීමම එක් තද ස්වභාවයක් බවට ට්‍රාන්ස්ෆෝම් වේ. ඉන්පසු ලිහිල් වේ. මුළු ශරීරයේම මල්ලකට දමා පොල්ලකින් කන්නක් වෙනි. ඒ උත්සන්න වූ නිසා උණුසුම් ස්වභාවයකට සති උණුසුම් ස්වභාවයකට සතිය පිහිටු වෙමි. දෙවැනි පර්යංකයේදී මුළු මූණම කන් කන් ගිනි ගන්නාක් මෙන් වේදනාව දැනේ. ධාතු මනසිකාර්යය මෙතරම් ඇඟට දැනෙන බව දන්නේ නම් එය පැත්ත පළාතේ නොයමි. <laughs> ලේසි සහ කෙටි ක්‍රමයක් ගැන නොඅසිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිව. මම හිතන්නේ වැඩේ නම් හොඳටම වෙලා තියෙනවා. <laughs> නෑ ඇත්තටම කියන්නේ අපේ කියන්නේ හිතේ උතින් එක් පැති කීපයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔය දේවල් එකක්වත් නැති දේවල් නෙමෙයි. නමුත් අපේ හිතේ අර සමාධි ලක්ෂණය හොඳට තියෙනවා නම් ඔය වගේ හොඳට ප්‍රකටව දැනෙනවා. ඉතින් ඕකේ දැන් ඔය තරම් දැන් උණුසුම් ගතියක් දැනුණා කියලා ඇඟ පිච්චෙන්නේ නැහැ. බය වෙන්න එපා හින්දා. ඒ වගේමයි දැන් ඔය හොඳට නිකන් මල්ලකට දාලා ගැහුවා වගේ වුණාට එච්චර එහෙම මොකුත් රිදෙන්නේ නැහැ. හැබැයි හිතින් ඒක හොඳට පෙන්නනවා. හිතින් හොඳට පෙන්ලා දෙනවා. මොකද හිතේ සමාධි ලක්ෂණේ ඒ කියන්නේ අතරම අපි සමාධියක් හදාගන්නෙම මේ සියුම්ම දැනෙන දේවල් ප්‍රකට කර ගැනීම සඳහා. ඒක නිකන් අර අන්වීක්ෂයක වැඩක් වගේ තමයි වෙන්නේ. අපි තියෙන දෙයක් තමයි අන්වීක්ෂයෙන් බලන්නේ. අන්වීක්ෂයක් හැටට දැම්මහම ඉතින් අන්වීක්ෂයෙන් ඔක ලොකු කරලා පෙන්නනවා. තියෙන දේ හැබැයි පෙන්නන්නේ. අන්න ඒ වගේ තමයි ඉතින් මෙතනත්. ඒ නිසා මේ පොඩ්ඩක් ඉවසගෙන යන්න පුළුවන් නම් ධාතු මනසිකාරය හොඳට වැඩ කරලා තියෙනවා. කසාය නම් හොඳට වැඩ ගන්නවා පොඩ්ඩක් තිත්තයි හැබැයි. හැබැයි ලෙඩේ නම් සනීප වේවි. ඉතින් පොඩ්ඩක් ඉවසගෙන යන්න පුළුවන් නම් ඒ කියන්නේ කමඨහන හොඳයි. මොකද කමඨහනෙන් කමඨහන හොඳට ප්‍රකටලා තිනවා විවිධාකාර ධාතු ලක්ෂණ ප්‍රකට වෙලා තිනවා. නිසා පොඩ්ඩක් ඉවසගෙන යන්න පුළුවන් නම් ඕකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හොඳයි. නම විනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මා කෙටි කාලයක සිට දිනපතා භාවනාවේ යෙදිමි. මෑතක සිට එදිනෙදා කටයුතු වල කටයුතු වැඩ කටයුතු වල යෙදී සිටන විට සමහර අවස්ථාවලදී ඊතා කෙටි කාලයක් වරහන් ඇතුළේ විනාඩි කිහිපයක් උඩුතල ආශ්‍රයෙන් පටන්ගෙන මුහුණ ප්‍රදේශයේ මස් පිඬු ඝනවන ගතියක් දැනින. මෙය දිනකට කිහිප වාරයක් සිදුවේ. ඊයේ හවස් වරුවේ සක්මන් භාවනාවේ යෙදෙන විට සක්මන පටන්ගෙන ඊතා කිටි වේලාවකින් ඇවිද ගැනීමට නොහැකි විය. එම නිසා පර්යංකයට වාඩි විය. එවිට විශාල ආලෝක කදම්බයක් වරහන් ඇතුලේ කහපාට අහසේ සිට මා දෙසට වැදී තිබිනි. ඉන්පසු එය මුහුණ ඉදිරිපිට දිස්විය. ඉන්පසුව මුහුණේ සිට පටන්ගෙන මුළු සිරුර පුරාම ඝන වෙන වරහන් ඇතුලේ තද ගතියක් බව දැනින. සවස් ධර්මදේශනාවට සවන් දෙන කාලය පුරාවටම මෙම ක්‍රියාවලිය සිදුවිය. රාත්‍රී කාලයේ වරින් වර නැවත මේ සිදුවිය. අද දින මෙහි මෙහියුම් භාවනාවේ පටන් ගැනීමේ පටන් මුහුණේ තදගතිය ඇතිවිය. භාවනාව පුරාවට අධික රස්නයක් මුළු සිරුර පුරාම දැනිනි. මීට පෙර භාවනා කරන අවස්ථාවලදී ධාතු ගුණ දැන දැනී අඩු වී තිබිනි. ගරුතර ස්වාමින් වහන්සේ මෙම தત્ත්වය ඇතිවන්නේ මගේ භාවනාවේ යෙදෙන ආකාරයේ වරදක් නිසාදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. මම හිතනවා يعني <clears throat> පැති දෙකකින් යනවා. يعني දැන් අපිට අර ආලෝක සභාවක් මතුවලා ආලෝකයක් ඉස්සරහා දිස් වීම එක අතකින් සමත පැත්තකින් හොඳට හිතේ ඒකාග්‍රතාවයක් වැඩෙන බව පෙන්눔 කරනවා. අනිත් පැත්තෙන් ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා නම් ඒ පැත්තේ අර විපස්සනාවට උමනා කරන අමුද්‍රව්‍ය ටිකක් සකස් වෙනවා. ඉතින් ඔය දෙකේම ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ. අපි හිතමු දැන් ආලෝක ස්වභාවය මතුවෙලා හොඳට ඉස්සරහාය තියෙනවා නම් පොඩ්ඩක් ඕනනම් ඕකෙන් ටිකක් තව ගැඹුරකට සමතෙන් යන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒ මේ Tamante හැකියාවක් මතුවෙනවා නම් ඒක අපි අයින් කරන්න ඕනෙත් නැහැ. ඒකේ ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ. ඒ හින්දා අපි තු මෙහෙම ආලෝක ස්වභාවයක් උන්න පහළ වුණා. දැන් තාම ධාතු ලක්ෂණ මතුවෙලා නැත්තම් පොඩ්ඩක් ආලෝක ස්වභාවය හොඳට තහවුරු වෙනකන් නැත්නම් ස්ථාවර වෙනකන් මේ ආනාපාන සතියේ යෙදෙන්න. ආනාපාන සතියේ යෙදීම හරහා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔය වගේ ආලෝක ස්වභාවයක් පහළ වෙන්නේ. අපි ඔකට ආනාපාන සති නිමිත්තක් කියලා සාමාන්‍යයෙන් භාවනාවේදී ව්‍යවහාර කරනවා. ඉතින් නිමිත්ත පහළ වෙලා හොඳට තහවුරු වෙනකන් ආනාපානෙ යෙදෙන්න. ඊට පස්සේ මෙයා ස්ථාවරව ඉන්නවා නම් දැන් එහෙ මෙහෙ යන්නේ නැහැ. ගාන්ට S2 ඉස්සරහම වගේ හොඳට ඇවිල්ලා ඉන්නවා නම් ඊළඟට හුස්ම රැල්ලත් නිකන් ඒ ආලෝකයෙන්ම නිකුත් වෙනවා වගේ Tamanට තේරෙනවා නම් මේ දෙකේ යම් සමපාත වීමක් තේරෙනවා නම් හිමීට ඒ දිහා බලන්න. ඒ දිහා බැලුවට පස්සේ අන්න අර අපි අර කලින් වගේ උපචාර සමාධියකට යන්න පුළුවන්. ඒකෙත් වර්ධිත වෙච්ච මට්ටමක්. හොඳට තව දියුණු වෙච්ච මට්ටමකදී අර්පණා මට්ටමකට උනත් යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ගැඹුරු සමාධියක් අත්දැක ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ මේ දේවල් හොඳට මේ සිද්ධ වෙනවා නම් අපි ඒව අත්දකින්න යන එක වඩාම සුදුසුයි. ඒතකොට අපිට අත්දැකීම් සම්භාරයක් එක්ක යන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මේ අත්දැකලා තියෙන දේවල් කිසිම වැරද්දක් නැහැ. මුකුත් අඩුපාඩුවක් වෙලා නැහැ. දෙපැත්තෙම අපේ හිත වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම හරි අමාරුයි මේ භවනා කරද්දී මේ මෙන්න මේක සම මේ කියන්නේ සමතේට යාම වළක්වලා විපස්සනායම යන්න ඕනේ විපස්සනායට අනේක වළක්වලා සමතේට යන්න ඕනේ එහෙම කියලා යනට වඩා ඉදිරිපත් වෙන දේත් එක්ක අනේක වඩාම සුදුසුයි. දහවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි මම ආනාපාන සති භාවනාවේ මාස 8ක් හරි 6ක් හරි පමණ භාවනාවේ උදේ කාලයේ නොකඩවා කලිමි සිත තැන්පත්ව එකඟ වීමට වැඩි කාලයක් ගත නොවේ එසේ තැන්පත් වී විනාඩි 10ක් පමණ ගත වන විට සිතෙන් ආලෝකයක් විහිදීමට පටන් ගනී. අද දින උදය කාලයේ භාවනා කරන විට එම ආලෝකය ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය. එය පරිසරයේ ආලෝකයේ තරමටම වර්ධනය විය. මීට ප්‍රථමද මෙවැනි අත්දැකීම අත්දැකීම් කිහිපයක් මට ඇති විය. සිත එකඟව ප්‍රභාෂ්වරව පවතින අතර මෙසේ පැවතීම පහද පවතින අතර මෙසේ පැවතීම පහදා දෙනු මැනවි. නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඔව් ඉතින් අර කලින් උත්තරේම තමයි දෙන්න තියෙන්නේ. අපි දැන් ආනාපාන සතියේ යෙදෙනකොට ආනාපාන සතියේ වර්ධනයත් එක්ක නැත්නම් සමාධියේ වර්ධනයත් එක්ක වගේ ආලෝක සංඥාවක් නැත්නම් ආලෝක නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ඉතින් ඕක ආලෝකයක්මයි කියලා කියන්න බෑ. යම් සංඥාවක් තමයි ඉතින් ඉදිරිපත් වෙන්නේ. හුඟක් හුඟක් දෙනකොට හැබැයි ආලෝක සංඥාවක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒක හැබැයි අර හිත පෙන්නන සාමාන්‍ය සංඥාවලට වඩා වෙනස්. දැන් අපි හිතනවා සමහරලාවට හිත හොඳට තැම්පත් වුනහම අර විවිධ දේවල් මතක් කරලා දෙන්නේ අපේ අතීත සිදුවීම් මතක් කරලා දෙන්න පුළුවන් නැත්නම් අපි දැකපු කියපු දේවල් මතක් කරලා දෙන්න පුළුවන් එක එක රූප මතක් කරලා දෙන්න පුළුවන් ඒ ඒ කතා කරන සංඥායි මේ පහළ වෙන ආලෝක සංඥාය අතර ලොකු වෙනසක් තියෙනවා අර කතා කරන්නේ අපි මේ දැකලා තියෙන දේවල් එහෙම නැත්නම් අපි හිතින් මවාගත්ත දේවල් ඒ වගේ දෙයක් එතන තියෙන. අපි ඒවැය පැටලිය යුතු නැහැ. මෙතන ඇවිල්ලා හුදු තනිකර නිකන් නිකන් සෞම්‍ය ආලෝක ස්වභාවයක් පමණයි මෙතන තියෙන්නේ. ඒ ඒ ස්වභාවය තමයි අපි සාමාන්‍යයෙන් ආනාපාන සති නිමිත්තක් කියලා ගන්නෙ. ඉතින් ඒ බඳු ස්වභාවයක් පහළ වෙනවා කියන එක අපේ සමාධිය වර්ධනය වුණා කියන එකට සංඥාවක්. සමාධිය වර්ධුණා කියන එකට මේ සංකේතයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි තවදුරටත් ආනාපානයම හොඳට දියුණු කරනවා නම් ඔය ආලෝකය හොඳට ඇවිල්ලා ඉස්සරහ තහවුරු වෙලා, තව වර්ධනය වෙලා, ඕනනම් තව සමහරට ප්‍රබාස්වර වෙලා, දීප්තිමත් වෙලා ඒක පවතී. එතකොට මේ දීප්තිමත් භාවයේ දිහා දීප්තිමත් ආලෝකයේ දිහා බැලීම තුළ අපිට දැන් ආනාපාන සතිය කියන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අතහැරලා දැන් මේ ආලෝකයේ දිහා බලනවා. ඒතර ආලෝකයේ දිහා හොඳින් ඔහම බලාගෙන ඉඳද්දී බොහොම සෞම්‍ය විදිහට බොහොම මෘදු විදිහට මොකක්වත් ඉල්ලන්නේ නැතුව හුදු බලාගෙන ඉඳීමක් කරන අවස්ථාවකදී හොඳට හිත තැම්පත් කරගෙන නිස්කලංකව මුකුත් කලබල නොකර මේ බලන් ඉඳද්දී ඔන්න සමහරවට ඕක අර්පණා මට්ටමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. hin. මයික් මයික් ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන විනාඩි කිහිපයක් සතියෙන් සක්මන් කළ හැක වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි සතිය පාදයේ ස්පර්ශයේ තබා ගැනීමට වීර්ය කළ යුතුය නිතර වෙනත් අරමුණු කරා සිත දිවයයි නැවතත් යම් යම් ඉතින් සිත පාදය කරා යම් විදියකින් කියලා හිතමු සිත පාදය කරාගෙන මෙලෙස දිගටම සක්මන් කරමි. පර්යංකය පර්යංකය ආරම්භයේදීම ආස්වාස ප්‍රාස්වාසයේ ඊටම සියුම්ය. යම් වීර්යකින් පසුව නාස්පුඩුවේ වදින සුලන් රැල්ල දැකගත හැකිය. ඒ ඔස්සේ සිත තබාගෙන හුස්ම කිහිපයක් පහක් හයක් පවන වරහන් ඇතුලේ යන විට තව දුරටත් සතිය ආස්වාස ප්‍රාස්වාසයේ තබා ගැනීම අපහසුය. ඉන් ස්වල්ප වේලාවකට පසු ශරීරයේ සියුම් ගැස්සීමක් ඇති වෙයි. ගැස්සීමෙන් පසු නිරීක්ෂණය කරන විට ශරීරයේ පැත්තකට ඇලවී ඇති බව දැනේ. නැවතත් ශරීරයේ ඍජු කර ආස්වාස ප්‍රාස්වාස බැලීම ආරම්භ කරමි. මේ ආකාරයට මුළු පර්යංකය පුරාම සිදු මෙම ආකාරයට මුළු පර්යංකය පුරාම සිදු වෙයි. මගේ සතිය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද බලාපොරොත්තු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තවත් ගැටලුවක් ඇසීමට අවසර. සිත මූල කර්මස්ථානයෙන් පිට ගිය විට ඒ බව අපි දැනගනි. මේ දැනීමත් සිත මගින්ම සිදුවන්නක්ද කරුණාකර පහදා දෙන්න. මේ සිතේ හැසිරීමත් එය නිරීක්ෂණය කරන මමත් එකක්මද දෙකක්ද? හොඳයි වැඩේ නම් කරගෙන යනවා. ඒ කියන්නේ හිත පොඩ්ඩක් පිට යනවා. ඒක ඒක ස්වාභාවිකයි. ඉතින් අපි ගණන්ලා ඉතින් මෙහි තියාගන්නවා. දැන් අර හිත අපේ වර්ධනයක් අපි තේරුම් ගන්න තියෙන්නේ හිත එළියට ගියාට වැඩි වෙලාවක් දැන් රැඳිලා කතන්දර ගොතගතා ඉන්නේ නැහැ. අපිට ඉක්මනටම අහු වෙනවා. නැත්නම් අපිට ඉක්මනටම සතිය එළඹ සිටිනවා. එතකොට ඔන්න අපි නැවතත් හිමීට ගණන්ලා තියාගන්නවා. අර හිත සිද්ධ වෙච්ච දේ ගැන පසුතැවෙන්නේ නැතුව අලුතෙන් නීවරණ ඉදිරිපත් කරගන්න නැතුව අපිට මේ වැඩේ කරන්නයි තියෙන්නේ. ඉතින් අහලා තියෙන අනිත් ප්‍රශ්න ගැන කියනවා නම් ඉතින් මට හිතෙන්නේ يعني දැනි දැන් ඇත්තටම අපේ මේ හිතින්ම තමයි ඉතින් දැනගන්නේ. දැන් හිත පිට ගියාම වෙන අරමුණකට ගියාමත් ඉතින් ඒ අරමුණ ඇසුරු කරද්දිත් හිතේ තියෙන දැනුවත් භාවයකින් හිතේ තියෙන සතිමත් භාවයකින් තමයි දැනගන්නේ. ඒතර හිත වෙන අරමුණක් ඇසුරු කරනවා කියන එක දැන් මේ හිතෙන් දැනගන්නවා. ඉතින් ඕක ටිකක් ඉතින් අර මේ ඊට වඩා සරලව කියන්න පුළුවන් මේ අපි හිතමු දැන් අපි ආනාපානේ වඩද්දී ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ටිකක් තව හොඳට පුරුදු වෙනකොට නැත්නම් ඒකේ හිත හොඳට පවතිනකොට අපි තුමුන්න ආස්වාසයක් දැනෙනවා උණුසුමක් මේ සිසිලක් වශයෙන් ප්‍රස්වාසයක් දැනෙනවා සිසිලක් මේ උණුසුමක් වශයෙන්. ඉතින් දැන් ඔතන අපි ආනා ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන සංඥාව අයින් කළා. දැන් අපිට තේරෙනවා මෙතන තියෙන්නේ සිසිලක් උණුසුමක්. සිසිලක් උණුසුමක් කියනොත් තේජෝ ධාතුවක්. එහෙම නැත්නම් රූපයක්. රූප රූප ස්වභාවයනේ අපි මේ සතර මහා ධාතුන් කියන්නේ. අන්න ඒ සතර මහා ධාතුන්ගේ එකක් තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ඔන්න රූප කර්මස්ථානයක් තියෙනවා. මේ රූපය ඒ ලක්ෂණ ටික දැනගන්නා නාම ස්වභාවයන් තියෙනවා. ඒතර දැන් අර නාම රූප වෙන් කළ හඳුනා ගැනීමේ හැකියාවක් ඔන්න දැන් තේරෙනවා. අරමුණක් කියලා දෙයක් රූප අරමුණක් තියෙනවා. ඒ අරමුණ දැනගන්නා ස්වභාවයක් නාම කර්මස්තන මේ නාම පැත්තක් දැනගන්නා ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේමයි දැන් අපි හිතේ හිතත් ඒ වගේම දැනගන්නවා. අපිටම හිත යමක් අරමුණක් ඇසුරු කරනවා ඒ හිත මේ තවත් හිතකින් දැනගන්නවා. ඉතින් ඔය වගේ තමයි ඉතින් ඔක විස්තර කරන්න වෙන්නේ. ඉතින් පස්සේ ඉතින් ඔය යනකොට ටික ටික ඔක පැහැදිලි වෙලා යනවා. ඒ අපිට හුඟක් වෙලාවට ආරම්භක අවස්ථාවේදී මේ කියන්නේ මේ අපි ඉන්නේ තනිකර අරමුණු වල මුලා වෙච්ච ස්වභාවයක. කියන්නේ අතීතේ පැටලිච්ච ස්වභාවයක ඉන්නේ. තව අනාගත සිහිනවල ඉන්නේ. එතකොට මේ මේවා අතර මේ අපි නැත්තම් හිතයි අරමුණයි කියලාවත් දෙකක් අපිට අහුවෙන්නේ නැහැ. අපි අරමුණයි දෙක එකතු එකතු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම පැටලිලා තියෙන්නේ. මේ පැටලිල ලිහන එක තමයි ටික ටික ටික මේ භාවනාව හරහා සිද්ධ වෙන්නේ. එතකොට ගන්නට තේරෙනවා මේ හිතේ දැනුවත් භාවය කියන්නේ එකක්. මේ දැනුවත් භාවයෙන් දැනගන්න යම් යම් දේවල් තියෙනවා. ඒක රූප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාම ධර්මෙම වෙන්න පුළුවන්. නැත්නම් අපි තව ටිකක් විස්තර කරනවා නම් මේ රූප වශයෙන් රූප රූප වෙන්න පුළුවන්, සද්ද රූප වෙන්න පුළුවන්, ගන්ධ රූප වෙන්න පුළුවන්, රස රූප වෙන්න පුළුවන්, ස්පර්ශ රූප වෙන්න පුළුවන්. ඒ වගේමයි නාමික වශයෙන් තියෙන නැත්නම් මේ මේ මේ මනසේ තියෙන යම් ධර්ම පැත්තක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම දෙයක් තමයි ටික ටික අර බුදුහාමුදුරුවෝ කියපු දේ හොඳට අපිට තේරෙන්න ගන්න. එතකොට තමයි මොකද්ද මේ මොකද්ද මේ ඇහෙන් රූපයක් බලනවා කියන්නේ? මොකද්ද මේ කනෙන් සද්දයක් අහනවා කියන්නේ? මොකද්ද මේ මේ නාසයෙන් ගඳ සුවඳක් බලනවා කියන්නේ? හුඟක් කලකට ඉතින් අපිට ඔය ඔය දෙක දිගහැරලා පේන්නේ නැහැ. වෙන් වෙලා තේරෙන්නේ නැහැ. අපි තනිකර මේක පැටලිලා තමයි ඉන්නේ. දැන් ඉතින් ඔන්න ටිකක් තේරෙනවා මෙහෙම දෙයක් තියෙනවා දැනගන්නා ස්වභාවයක් තියෙනවා. දැන ගැනීමට ලක් වෙන අරමුණු ස්වභාවයක් තියෙනවා. දොළොස්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අවසරයි ඔබ වහන්සේ ඊයේ දුන් අවවාදය පරිදි නිකං හිටපන් යන්න නිතරම හිතට මතක් කර දුනිමි හැම විටම සිත දෙස බලන විට එක එක දේ පැමිණ රැඟුම් පානා ලෙස දැනිනි. විටක සිතුවිලි පැමිණ යයි. විටක ආනාපාන සතිය පිම්බීම හැකිලිම පෙන්눔 කරයි. තවත් විටක වේදනාවක් දැනේ. මේ සියල්ලම තිරයක පින්තූර යන්නාසේ වරින් වර පැමිණ යයි. හැම විටම නිකං හිටපන් යයි <laughs> මම සිතට මතක් කර දෙමි. මෙසේ සිටින විට කිසි දෙයක් නැතිව ඔහේ සිටීමට හැකි වාර දෙකක් පමණ පසු කෙලෙමි. කිසි අරමුණක් නැතුව සිටියෙමි. නමුත් එවිට මට මේක ස්වාමින් වහන්සේට කියන්න ඕනා යන්න සිතුවිල්ලක් නැගින. එවිට ඔන්න සිතුවිල්ලක් ආවායයි එයද බැහැර කරෙමි. මේ අයුරින් කිරීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හා හොඳයි. <laughs> හරි හරි. වැඩේ යනවා ගන්නට. <laughs> මේ ඒක තමයි කරන්න තියෙන්නේ. කියන්නේ අපි කාලයක් තිස්සේ මේවා කරනකොට අපි අර අපෙන් තන ගිරිහිලා නැත්නම් අර මේ මැනුරු දෙන්නගම ඒකම වල්ලේ බඩු තියෙන්නේ. <laughs> දෙන්නම සෑහෙන කාලයක් භාවනා කරනවා අර මට තේරෙන විදිහට අර මේ මේ අර හඳුනාගත යුතු තැනක් තාම يعني එතෙන්ට මූලිකත්වයක් දීලා නැහැ. ඒ தත්ත්වය තියෙන්නේ. ඒ නිසා එතෙන්ද මූලිකත්වයක් දෙන්නම් අපි يعني අරමුණ වලට බලෙන් දාන එක වළක්ව ගන්නයි තියෙන්නේ. ඒ හින්දා ඔබ තමයි යන්න වෙන්නේ. يعني අපිට පුළුවන් නම් හිතට දැන් අරමුණක් නොදී ඉන්න يعني දැන් රූප පෙනේවි, සද්ද ඇහෙවි එකක්කටවත් හිත හිතට හිතට ග්‍රහණය කරන්න නොදී අපිට ඉන්න පොඩ්ඩක් නිදහසේ අනිශ්චිතව ඉන්න උත්සාහත් වෙනවා. ඒක ඒක අපි එතනට වැදගත්කමක් දෙන්න වෙනවා. නැත්තම් ඉතින් අපිට මිස් වෙලා යනවා. ඒ නිසා යන විදිහ හොඳයි. ඔය කියන්නේ ඔහොම කරන්න කරන්න තමයි පොඩ පොඩ ඔය ඒ ඉන්න පුළුවන් කාල පරිච්ඡේදය තව වර්ධනය වෙවි. පොඩ පොඩ වැඩි වෙවි. හරි. දෙකට කරගෙන යන්න. හොඳයි. 13 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන මෙම ආරණ්‍යයට පැමිණි පළමුවන හා දෙවන දින ස්ථානයේ වෙනසක් වීම නිසා මම දකුණ ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කළත් දැන් වෙනදා මෙන් එකාරෝ කම්පන චංචල sound of silence මගින් සතිය හොඳින් ඇති බව වැටහි. පර්යංකය බොහෝ පර්යංකවලදී කම්පන චංචල sound of silence හිස් නැති ස්තනයේ සිටි අවස්ථා ඇත. ඊයේ QA එකෙන් පසුව සිතිවිලි ඇවිත් නැතිවන සැටි වැඩියෙන් නිරීක්ෂණය කළෙමි. මේ දිනවල දිගටම පැවතුණු ස්වභාවයන් නම් වේගයෙන් යන වාහනයක් ලෝගිය එකකට දමනවා මෙන් ඇඟ දකුණු පැත්තට ඉදිරියට ගැස්සීමයි. මගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද පතමි. තෙරුවන් සරණයි. මට විස්තර නම් මදි වගේ තව ටිකක් විස්තර ටිකක් අහන්න පුළුවන් නම් හොඳයි. කාගෙන්ද ප්‍රශ්නේ? මේ මොකක්ද ලෝගියකට දාන එක පොඩ්ඩක් විස්තර කරන්න. සමිනාස මේ සමිනාස මේ පරියන්කේ ඉන්නකොට sound of silence උයි කම්පන චංචලය තමයි දිගට එන්නේ. හරි. සිතුවිලි ආවහම අර ඔබ වහන්සේ කිව්වන් පස්සේ ගොඩක්ම අර නිකන් ඉන්න තැන ටිකක් වැඩි කරගන්න තමයි උත්සාහ කරේ. ඒක ඊයෙන් පස්සේ වුණේ. නමුත් ඊට කලින් දවසේ පැය භාගයක් විතර ස්වාමිනාස මෙන්න මෙහෙම මෙන්න මෙහෙම ඉස්සරහට අර හයි ස්පීඩ් යන වාහනයක් ලෝ ගියර් එකකට දැම්මහම නිකන් ගැසීමක් එන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි පැය භාගයක් විතර දුන්නා. මීත්‍රිකලත් අවසාන දවසේ මුළු පැයම ස්වාමිනාස ගිය මාසේ හැමම වුණා. මම හිතන්නේ යන්න දෙන්න. වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ මගේ හැලේ ආවේ. යන ඒ කියන්නේ මොකක්වත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ මූලිකත්වයේ දීලා යන්නේ දැනෙන දෙයක් දිහා බලාගෙනද මොකකටද මූලික කමටහරක් වශයෙන් අරන් යන්නේ? ස්වාමීනාස කම්පන චංචලයි ඒ ටික තමයි යන්නේ නේ. يعني ඒවා නිරන්තරයෙන්ම තියෙනවද? මතුවෙනවා විටින් විට දේවල් මතුවෙනවා. මතුවෙලා යනවා සිතුවිලි බලන්න පටන් ගත්ත ස්වාමීනාස දැන් ඒ කියන්නේ අර ඒක බැලුවා නමුත් අර මේ සමහරලාට ඒක out of control යන වෙලාවල් තියෙනවනේ. දැන් ඒක ඊට වැඩිය පොඩ්ඩක් prominent කරලා බලන්න. හරි. ඒ කියන්නේ මුලින් ටිකක් ඕනනම් මේ ටික බලලා උමනා කරන ශක්තිය හදාගන්න. සතිය තාටියක් දියුණු කරගන්න. දියුණු කරාට පස්සේ ආයෙ සතිය වලට දැම්මහම එච්චර අහුවෙන එකක් නැහැ. අහුවෙන්නේ නැහැ කියන්නේ මේ මේ මේ ඒකට අහුවෙන්නේ නැහැ අපි. මේකට අහුවෙන්නේ නැහැ. තව හොඳට බලන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. යන විදිහට යන්න දෙන්න. ඒ කියන්නේ සංසාර ලෝකයේ වැටෙන වගේ ඒකටත් යනවා නම් ඒකත් බලන්න ඒකත් බලන්න. ඒ කියන්නේ ඒකාන්තකින් තේරෙන්නේ ඉතින් කයේ එක්තරා අන්දමින් ගැස්සීමක් නැත්නම් මේ මේ කියන්නේ ධාතුන්ගේ යම් වෙනසක් කියලානේ තේරුම් ගන්න වෙන්නේ. ඉතින් එහෙම නැතුව ඒක වෙන්න ඒ සිදුවීමට කලින් මොකක් හරි දෙයක් මේ විශේෂත්වයක් අත්දැක්කද? එහෙම මම නැහැ. මොකක්වත් නැහැ. හරි. එහෙම වෙන්න ඉඩ හරින්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අපේ අතපය පොඩ්ඩක් විසි වෙන දේවල්, නිකන් ගැස් වෙන දේවල්, මේ වගේ දේවල් ඉතින් සාමාන්‍ය දේවල් වශයෙන් සිද්ධ වෙනවා. මගේ හැරලා යාවි. හරි. 14 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මීල් බ්‍රේක්ස් වලදී හිත එහෙමේ යන්නේක අඩු කරන මාර්ගයල් ලෙස මම මගේම හිත දෙස බලනවා. මම තවම කායානුපස්සනා ලෙවල් එකේ සිටින ආදුනික කෙනෙක් බැවින් මෙසේ චිත්තානුපස්සනාව කරන එක හරිද? තව සිතේ සිතුවිලි නැහැ කියා දන්න එකක් එකත් සිතුවිල්ලක් නේද? තෙරුවන් සරණයි ඔබ වහන්සේට. නෑ අපිට කියන්නේ මෙහෙම කියන්නේ අපි අතරම කියන්නේ මේ සතර සතිපට්ඨානයන්ගේ අපිට හුඟක් වෙලාවට ඉතින් 100ක්ම වගේ ඉතින් අපිට කොහොමවත් කායනපසනාවකින් පටන් ගන්න වෙනවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ අපි වැඩි කාල පරිච්ඡේදයක් කායනපසනාවේම ඉඳී කියලා. ඇතැම් පිරිසක් කායනපසනාවෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. තව පිරිසක් ඊළඟට ඔන්න වේදනානුපසනාවට කියලා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. තවත් පිරිසක් ඒකෙන් එහාට ගිහිල්ලා ඔන්න චිත්තානුපසනාවෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. ඉතින් චිත්තානුපසනාවයි ධම්මානුපසනාවයි ඉතින් ඒක ළඟම තමයි තියෙන්නේ. එතකොට මේ මේ තුනෙන් මේ ප්‍රදේශ තුනේ කොයි කොච්චර කාලයක් අපි වැඩිපුර පරිහරණය කරයිද කියන එක ගැන අපිට නිශ්චිතව කියන්න බෑ. ඒක ඉතින් අපේ චරිතානුකූලව එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට ස්වභාවිකවම හිත දිහා බලන නැඹුරුවක් තියෙනවා නම් ඒකේ වැරද්දක් නෑ. අර හිත දිහා බලන්න මේ පොඩි අවවාදයක් බුදුරජාන් වහන්සේ දෙන්නේ බැලීම සම්බන්ධයෙන් අවවාදයක් දෙන්නේ අපි දියුණු කරගත්තේ නැති සතියකින් ඕක දිහා බලන්න ගියාම ඒකට අහු වෙන්න පුළුවන්. මොකද හිත හරීම මුලා කරන සුළුයි. ඒක බොහොම වංචනිකයි. එතකොට අර හිතේ එන සිතුවිලි ධාරාවට අපි අතකොළුවක් බවට පත් වෙනවා. වහලෙබ් බවට පත් වෙනවා. ඒක වලක් වලක්වන්න අවශ්‍ය නිසා තමයි අර වගේ අවවාදයක් දීලා තියෙන්නේ. ඉතින් අපි කායනුපසනාවකින්, වේදනානුපසනාවකින් මේ සතිය දිනු කරමින් නම් ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩක් පොඩ්ඩක් දැන් මේවල් දේවල් හඳුනා ගන්නවා. ඊට අමතරව ඉතින් අපි හිතගෙන අවධානයෙන් ඉන්නවා කියන එක ඉතින් වැදගත්. අනිවාර්යයෙන්ම ඊළඟට අපි කොහොමත් චිත්තානුපසනාවට යමු වුණාම චිත්තානුපසනාවක් කියන එකෙන් අදහස් වෙන්නේ අපි මේ භාවනා කරන මොහොතේදී විතරක් නතම පැයක් භාවනා කරනවා නම් ඒ පැයේදී විතරක් හිත දිහා බලන් ඉඳලා ඊට පස්සේ ඉදිරි ඉතිරි පැය ඔක්කොගෙම ඔහේ හිතර ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඉන්නවා නම් ඉතින් එතන නිවැරදි චිත්තානුපසනාවක් නැහැ. චිත්තානුපසනාවට යොමු වෙනකොට අනිවාර්යයෙන්ම අපි හිත දිහා බලන්න බලන එක අපේ නිකන් මේ මේ මේ පුරුද්දක් වශයෙන්ම වගේ වෙන්න වෙනවා. يعني අනික් කටයුතු කරද්දිත් අපි දිහා බලන්න වෙනවා. හිත මොන වගේද හැසිරෙන්නේ? මේ කටයුත්ත කරද්දි හිත මොන වගේද හැසිරෙන්නේ කියලා යම් අවධානයකින් ඉන්න වෙනවා. ඉතින් මේ බඳු දෙයක් පුරුදු වෙලා තියෙනවා නම් ඒක දිගට කරන්න කිසි වරදක් නැහැ. ඔව්. අනිත් එක මොකද්ද ප්‍රශ්නයක් කරනවා හිත දිහා බලන එකත් සිතුවිල්ලක්ද කියලා. එහෙම කියන්න බෑ. ඒ කියන්නේ සිතුවිල්ලක් කියන්නේ අර අපි ඊයේ කතා කරේ දැන් හිතේ තියෙන දැනුවත් භාවයක් කියලා දෙයක් තියෙනවා. ඒක නිකන් දැනුවත් භාවයක් පමණයි. ඒක දැනුවත් භාවයක් තේරුම් ගන්න සිතුවිල්ලක් අවශ්‍ය නැහැ. දැන් හිතන්න මෙහෙම අපි දැන් ඕක ගා කොච්චර දුර යන්න ඕනෙත් නැහැ. අපි හිතමු දැන් අපි වම දකුණ කරනවා. ඊට පස්සේ අපි ඒකේ වම දකුණ කියලා හිතින් කියන්නේ නැතුව අපි ඊළඟ පොළවේ වම් පාදයේ ස්පර්ශ වෙනකොට ඔන්නේ ඒ දැනීමත් එක්ක ඉන්නවා. ඒ ඒ එතන තියෙන දැනුවත් භාවයක් තියෙනවා. හැබැයි හිතේ සිතුවිලි නැති වෙන්න පුළුවන් දැන්. හිතට සිතුවිලි අවශ්‍ය නැහැනේ මේ දැනුවත් භාවය තුල ඉන්න. පාදයේ ස්පර්ශයක් තුල ඔන්න අපි ජීවත් වෙනවා. හැබැයි හිත හිත හිතේ හිතේ මුකුත් සිතුවිලි නැහැ. එතකොට එතකොට මේකට ටිකක් ආසන්න මට්ටමක තමයි අපි ඉන්නේ. අවධානය හැබැයි මෙතෙන්ට ගිහිලා තියෙන්නේ. කයට ගිහිලා තියෙන්නේ. දැන් අතෙන්දී ඊට වඩා තවත් ටිකක් පිරිසුදු මට්ටමකට එනවා. කයටත් අවධානය ගිහිලා නැහැ. හිතටමයි අවධානය තියෙන්නේ. දැන් අපි ඊ අර චිත්තානුපස්සනාවේ අන්තිම හරියේදී බුදුරජාන් වහන්සේ විස්තර කරන මට්ටම ගත්තොත් එතෙන්දී කයට අවධානයකුත් නැහැ. ඊළඟට වේදනාවන්ට අවධානයකුත් නැහැ. මොකද ඒව ඔක්කොම සමනය වෙලා. දැන් තියෙන හිත ගැන අවධානයක් විතරයි. හිතෙත් සිතුවිලිත් නැහැ. හුදු දැනුවත් භාවයක් පමණයි තියෙන්නේ එතකොට. ඔව් කියන්න. එහෙම කියන්න බෑ. කියන්නේ මේ අපි සාමාන්‍ය හිතේ කියන කොග්නිෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ දේවල් දැනගන්නවා ඒ වුණාට මේකට ලක් වෙන අරමුණක් කියලා කියන්නේ මේ මේ මේ දැන් කියන්නේ හිතේ තියෙන දැනුවත් බව දැනුවත් බව සතිමත් බව අරමුණකින් තොරව තියෙන්න පුළුවන්. අවයනසයක්. ඔව්. just awareness එකක් තියෙනවා ඒ උනාට ඒ awareness එකට අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අරමුණක් ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ මේ ඒකේ පැවැත්ම සඳහා ඒක අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මිනිසෙක් වශයෙන් අපි live ඉන්නවා කියලා කියන්නේ ඒ awareness එකක් තියෙනවා අපි මරුණාම තමයි ඉතින් ඒක නැති වෙලා යන්නේ ඒ ඒ awareness එකට ඒ ඒ awareness field එකට අහු වෙන objects වශයෙන් තමයි අර අපිට එක එක දේවල් හම්බ වෙන්නේ අපිට අපේ අයි කොන්ෂස්නස් එකට ගත්තොත් ඔන්න දෙයක් නැත්තම් ඇහැට ගත්තොත් ඔන්න ඒ පැත්තක් අහු වෙනවා. කනට ඇහුනොත් ඔන්න ඒ මේ සද්ද සංඥාවක් එනවා. සද්ද කියන අරමුණක් එනවා. නමුත් ඒ එකක්වත් නැත්තම් හුදු දැනීමක් තියෙනවා. එතන තමයි අපි ඉස්සෙල්ලා මේ ස්පර්ශ කරන්නේ. දැන් අර විමෝචයන් චිත්තං කියන මට්ටමකදී එතෙන්ට තමයි අපි යන්නේ. දැන් අන්න කය සම්පූර්ණයෙන්ම තැම්පත් වුණා. කය දැන් මුකුත් දෙයක් දැනෙන්නේ නැති තරම්. ඊට වේදනාවන් ඔක්කොම සමනය වුණා. සංඥාවනුත් බැහැර වෙලා දැන් හිත බොහොම සිරසුදුයි. දැන් හිතන්න සංඥා කියලා කියන්නේ අරවත් දැනෙනවා. අර අර අරගොල්ලන්ව මතක් වෙනවා, මේගොල්ලන්ව මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා, වැඩකාරී වැඩ වැඩ කරන තැන් මතක් වෙනවා. ඔක්කොම සංඥානෙන්නේ. ඒවලුත් ඔක්කොම අයින් වුණා කියලා හිතන්න දැන් හිතේ පිරිසුදු භාවයක් නැති වෙන්නේ. ඊළඟට දැන් කය අරමුණු වෙන්නේත් නැත්තම්, වේදනාවන් අරමුණු වෙන්නේත් නැත්තම්, ඔන්න සිතුවිලි විතරක් හිත ගැන විතරයි දැන් බලන්න තියෙන්නේ. එතකොට ඉතින් සිතුවිලි ගැන විතරයි ඔන්න ටිකක් අපි හිතමු සිතුවිලි ටිකක් ආවා කියලා මේක පැහැදිලි කරගන්න. ඒගොල්ලොත් ගියා. දැන් මොකද තියෙන්නේ? nothing. nothing nothing උනාට මේ මෙතන يعني දැනීමක් තියෙනවා. දැනීමක් තියෙනවා. ඒ දැනුවත් භාවය තමයි අපි පදනම කරගන්නේ අර ඊට පස්සේ හට යන්න. දැන් එතන තමයි අනිශ්චිත ස්වභාවයක් කියලා අපිට මුලින් හඳුනා ගන්න වෙන්නේ. මෙතන මොකක්වත් ඇසුරක් නැහැ දැන්. අනිශ්චිතයි කියලා කියන්නේ මොකක්වත් නිශ්චය කරන්නේ නැහැ. ඇසෝසියේට් කරන්නේ නැහැ මොකක්වත්ම දැන්. හැබැයි මේ දැනුවත් භාවය තියෙනවා. දැන් සතිය දියුණුවීම හරහා උතෙන්ට තමයි හැම කර්මස්ථානයකින්ම මේ සතිපට්ඨානෙද බුදුරජාන් වහන්සේ ගෙනල්ලා දාලා තියෙන්නේ. අනිසිතෝච විහෙරති රචකින්චි ලෝකේ උපාදීයති. දැන් බලන්න කායනුපසනාවේදී එතෙන්ට ගන්නෙ. කායනුපසනාව කමඨහන හැම එකෙදීම එතෙන්ට ගන්නවා. වේදනානුපසනාව කමඨහනෙන් එතෙන්ට ගන්නවා. චිත්තානුපසනාව කමඨහනෙන් එතෙන්ට ගන්නවා. ධම්මානුපසනාවෙන් එතෙන්ට ගන්නවා. එතන ඒක තමයි අපේ බේස් එක වෙන්නේ ඊළඟට. ඒක පදනම කරගෙන තමයි අපි තව තව අපේ සිතුවිලි හඳුනා ගනිමින් කෙලෙස් හඳුනා ගනිමින් යන්න තියෙන්නේ එතන. ඉතින් වෙලා තියෙන්නේ අර ඒක හඳුනා එතන අපිට මිස් වෙන ගතියක් තියෙනවා. ඒක හුඟක් කලාවට වෙන්නේ. අපි නැවත නැවත අරමුණට දානවා. අරමුණක් හොයලා දෙනවා. එතනින් අපිට මේක මග හැරෙනවා. මොකද මේ මේ තැන රසවත් නැහැ. හරිම මේ ඒකාකාරී. හොඳයි. හොඳයි. පාලසුනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සෑම විටම ආහාර ගන්නා විටදී එහි රසයන් වෙන්වෙන්ව හඳුනා ගතිමි. ඒ සෑම විටම ආහාරයේ හපන විටත් දිව සමග ස්පර්ශ වන විටත් යම් රස යම් රස වේදනාවක් උපදී. එය හේතුඵල වශයෙන් සෑම විටම සිතුවිල්ලක් ලෙස දැනේ. එම ආහාරයත් දිවේ ස්පර්ශයත් ඉවත් වන විට මේ සියලු හඳුනා ගැනීම නැතිව යන අයුරු බලා සිටිමි. මෙම හඳුනා ගැනීම් අනෙකුත් කටයුතු වලදීද සමහර විට දැනේ. විටක දකින රූප සංඥා සහ ඒ පිළිබඳව වන සිතේ හඳුනා ගැනීම ලෙසද වෙන්ව පෙනේ. එනම් රූපයක් හා එය හඳුනා ගන්නා නාමයක් ලෙසිනි. භාවනාව ඉදිරියට කරගෙන යාමත් සමගම සියල්ල මනාව පෙනෙන බවක් යැයි සිතේ. වරදක් ඇතොත් නිවැරදි කරන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. හුඟක් හොඳයි. ඇත්තටම ඒ කියන්නේ මේ <clears throat> අදත් ඇත්තටම අර මේ ඊමේල් එකකුත් වුණා මේ කියන්නේ අපි ආහාර ගැන දැනුවත් වෙනවා නම් ඇත්තට මේ ආහාරයේ සතිමත් වෙනවා නම් ආහාර ගන්නකොට සතිමත් වෙනවා නම් ඒක ලොකු කමටහනක් වෙනවා. මොකද අපිට හරි මේ කියන්නේ අපි දවස මුළුල්ලේම ආහාර ගන්නෙ නැහනේ. දැන් අපි භාවනා වැඩසටහනකදී දවස් අපි තුමු අවස්ථා දෙකයි ආහාර ගන්න. ඉතින් අවස්ථා දෙක හොඳ ප්‍රයෝජනවත් පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද මේ දිව වැඩ කරන්නේ? කොහොමද අපි මේ එතෙන්දී මේ අපි දෙමු කියන්නේ දිවේ විවිධාකාර සංවේදනාවන් හටගන්නේ කොහොමද කියලා බලන්න තියෙන අවස්ථාව තමයි ආහාර ගන්න වෙලාව. ඒක අපි බොහොම සතිමත්ව කරනවා නම් අපි තුමු එක පැත්තකින් ඉතින් හොඳට ඒ දේවල් රස විඳිමින් කරනවා නම් දැන් මේ කියන්නේ ලොල් වෙලා කරනවා නම් කියන එක නෙමෙයි. ඒ දේවල් හොඳට රස විඳිනවා. මේක කලබලේ කරනවා නෙමෙයි. මේ වෙලාවේ දැන් අපි හිතමු දැන් පාදයක් පොළවේ ස්පර්ශ වෙද්දී අපි ඒක අධ්‍යයනය කරනවා. ඉතින් ඒකමයි මෙතනක් තියෙන්නේ. අපිට මේ දෙකේ අරමුණු වල ලොකු වෙනසක් නැහැ ඉතින්. පාදයක් පොළවේ ස්පර්ශ වෙද්දී එතන තද ගතියක්, රළු ගතියක් අපි දැන් පයක් තිස්සේ අධ්‍යයනය කරනවානේ. දැන් මේකත් ඒ වගේම දෙයක් මෙතනක් තියෙන්නේ. දිවේ ඔන්න අපි දැන් ආහාර ටිකක් තියෙනවා. එතකොට අන්න දැනීමක් තියෙනවා. අන්නේ දැනීම ඉතින් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ නිසා ඔය කරලා තියෙන වැඩේ ඊටාම හොඳයි. පුළුවන් තරම් ඒක අනිත්‍යත් කරන්න. ඒ කියන්නේ ආහාර ගන්න වෙලාවදී අපි බොහොම සිහියෙන් ඒ දැනෙන දේත් එක්ක ඉඳිමින් හිත පුළුවන් නම් නිශ්ශබ්ද කරගෙන ඒ කටයුත්ත කරනවා නම් හොඳට සතිය පිහිටව ගන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. ඔව්. ඔව්. ස්වාමිනාංශ අවසරයි. දැන් අර දවල් කෑම කන්න යනකොට දැන් කෑමවල සුවඳ එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට මට එකපාරට හිතුණා මේක මේ පංච උපාදානස්කන්ධයක රූප වේදනා සංඥා සංඥා සංකාර විඥාන කියලා ඒක කඩන්න උත්සාහ කරා ස්වාමීන් වහන්සේ. දැන් සුවඳ එනවා. එතකොට ඒක රූප සංඥාවක්. වේදනාවක් එනවා. ඒක සුවඳ හොඳ හන්ද සැප වේදනාවක්. සංඥාවක් ගත්තා මේ කෑම සුවඳ කියලා. සංකාර කියනකොට ස්වාමීන් වහන්සේ එතෙන්දී දැන් විඥානය කියන එක තේරෙනවා ඒක දැනගත් එක කියලා. සංඛාර කියලා ගන්නකොට මොන වගේ දෙයක ගන්න? එතන චේතනාව තමයි ගන්න. දැන් මේ ආහාරයක් දැන් ඔතන ඔතන ඉතා සූක්ෂම මට්ටමකින් ගන්න පුළුවන්. දැන් මේක දැනගැනීමේ උවමනාව. එතනක් තියෙන චේතනාව. එතනක් තියෙන සංස්කාරයක්. ඔව්. හොඳයි. මොකද්ද කියලා? මොකද්ද කියලා? <laughs> නෑ. දැන් පංචස්කන්ධයද බෙදන්න ඕනේ කියලා අපි. නෑ ස්වාමීන් නෑ ස්වාමීන් මේක ඒක එකපාරටම ආවා. ඒක තමයි චේතනාව. ඒකත් චේතනාවන්නේ සංස්කරණයන්නේ. දැන් අපේ මොකක්ම හරි අපි චේතනාපූර්වක යමක් කරනවා නම් ඒකම තමයි සංස්කාරය වෙන්නේ. දැන් අපි කෑම කෑමේ උමනාව තියෙනවා. ඉතින් දැන් ඒක තමයි ප්‍රධාන චේතනාව. බඩගිනිත් මොකුත් එහෙම එහෙම උමනාවක් තිබුණේ නැහැ. අරක සුවඳ ආවා. එච්චරයි. හරි ඒක තමයි. සුවඳ ආවට පස්සේ හිතුණා මේක ස්කන්ධ පහට බෙදලා බලන්න ඕනේ. ඒක චේතනාවක්. ඒක ඒක චේතනාවක්. ඒක චේතනාවක්. ඔව්. එතකොට ඒ කියන්නේ අපි ඇත්තම මේ කියන්නේ ඒ ඌමනාවක් හරහා අපි චේතනාපූර්වක කරන හැම එකදීම චේතනාව තමයි අතම සංස්කාරය වෙන්නේ. ඔව්. අනිත් එක කියන්නේ දැන් ගල්ලා තියෙන එක හොඳයි පොඩ්ඩක් බලන්න කියන්නේ දැන් ඔය හරහා හිත තර්ක ඥානයකට ගැඹුරෙන් යනවද එහෙම නැත්නම් හිත නිශ්ශබ්ද වැඩේ කරනවද කියන එකත් බලන්න. එතෙන්දී සමහර වෙලාවට දැන් දැන් ඕකේ මතක් කරලා දුන්නොත් එහම මේකේ මෙච්චර චෛතසික මෙච්චරක් තියෙනවා. නෑ එහෙම නෑ. මෙච්චර දුර දන්නේ <laughs> එහෙම දන්නේ. එහෙම කරන්න ගියොත් පොඩ්ඩක් අන්න පැටලෙනවා. එතකොට ආයෙ සුතමේ ඥානයකට, චින්තාමේ ඥානයකට යන්නේ මේක අමතක වෙනවා. ඒ වෙනකොට මේ බොහොම හිත නිෂ්කලංකව තියාගෙන, නිශ්ශබ්දව තියාගෙන මේ හැම දෙයක්ම දිහා අධ්‍යයනයක් කරනවා නම් ඒ තරමට වඩා හොඳයි. හොඳයි හොඳයි. <laughs> ලිඛිත ප්‍රශ්නවල අන්තිම එක ස්වාමින් වහන්සේ 16 වෙනි එක ගරු ස්වාමින් වහන්සේ මෙම භාවනාවට සම්බන්ධ මෙය භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ සමාවන සේක්වා අපිට ලෝක ධර්මයට කම්පා වීම සෝවාන් වුණු විට නැති වෙනවාද එසේ නැත්නම් රහත් වෙන තෙක්ම එය පවතිනවාද තෙරුවන් සරණයි <laughs> මම හිතන්නේ ඒකට විශාකා වගේ ඒ කියන්නේ මේකෙන් මම තින්තරතුවක් ගන්න පුළුවන් මොකද විශාඛාවගේ අර මිනිවිදියක් නැති වුණාම විශාඛාව අඬාගෙන එනවනේ බුදුරජාන් වහන්සේ සම්බන්ධ මේ හොයාගෙන. ඊට පස්සේ ඉතින් බුදුරජාන් බුදුහාමුදුර අහනවා මේ මොකද අඬන්නේ කියලා. එතකොට කියනවා මේ මිනිවිදියක් නැති වුණාම නැති වෙලයි කියලා. ඊට කියනවා ඉතින් මේ මේ සවැත් නුවරින් ඔක්කොමලා ඔබේ දරුවෝ වශයෙන් වුණා නම් කැමතිද කියලා. ඔව් කැමතියි කියනවා. එතකොට අහනවා හැමදාම අඬන්න වෙයි නේද කියලා. එතකොට තමයි ඉතින් විශාඛාවට ආයේ මතක් වෙන ඇත්තනේ කාරණේ කියලා නායි සිහි එළඹ සිටිනවා. කියන්නේ සාමාන්‍යයෙන් විස්තර කරන්නේ ඒ කියන්නේ සෝවාන් මට්ටමේ ඉන්න කෙනෙකුට උනත් ඔය වගේ ලෝක විෂයන් කෙරෙහි මේ කියන්නේ කම්පාවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගට හිටින්නේ නැහැ කියනවා. එයාට ආයෙත් මේ ප්‍රිඩක්ෂනේ මතක් වෙනවා. හොඳට ආයෙත් දහම තුල හිත පිහිටුවාට පස්සේ ඔන්න හිත සංසිඳෙනවා. හැබැයි ඔయిత වඩා ගැඹුරු මට්ටමක් අනාගාමී මට්ටමේදී විස්තර කරනවා. දැන් ඒකටත් ලස්සන උදාහරණයක් එනවා මේ දහමෙම අර බන්දුල මල්ලිකාගේ අවස්ථාව. ඉතියාගේ දරුවෝ 32 දෙනාත් ස්වාමියාත් ඔක්කොමලා මේ ඝාතනයට ලක් වෙනවා. දැන් මේ දානයක් දෙන අවස්ථාව. ඉතින් මේ පණිවිඩය එනවා මේ දාන දෙන අතර. ඉතින් මේ හැබැයි කම්පණයකින් තොරව මේ වැඩේ මේ වැඩේ කරනවා. ඉතින් ඒක මතු කළ දෙනවා සරියොත් මහරතන් වහන්සේම පොඩි උපක්‍රමශීලීව. එතකොට තමයි කෝසල මේ බඳුල මල්ලිකාව කියන්නේ මෙහෙමයි මෙච්චර දේවල් වෙලා තියෙනවා මේ දැන් එතනදි වෙන්නේ ඇත්තටම අර එයාගේ අතින් වාජනයක් බින්දිනවා වාජනයක් <laughs> බින්දනහම සරියොත් මහරතන් වහන්සේ මන්න හිතන දැනගෙනම වෙන්නේ නැති මේ කොසල මණිකාවගේ තියෙන ඒ කියන්නේ හැකියාව නැත්තම් එයාගේ තියෙන කුසලතාවය පෙන්වන්න ගුණය පෙන්වන්න කියන්නේ මේකට කම්පා වෙන්න එපා වගේ දෙයක් කියන්නේ. එතකොට කියනවා ස්වාමීනි මේ ගැන කිසිම කම්පාවක් නැහැ. දැනුයි මේ පණිවිඩය හම්බුනේ මගේ දරුවෝ 32 දෙනායි ස්වාමියායි ඔක්කොම ඝාතනයට ලක් වෙලායි කියලා. එතනින් කම්පාවන් නැතුව මේ වැඩේ කරනවා කියලා. එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ නිසා ඒ කියන්නේ ඒ වගේ මට්ටමකදී ඒ කියන්නේ කිසිසේත්ම කම්පනයක් නැති තරම්. මේ කියන්නේ මොකද මේ ද්වේෂය කියන්නේ අත්‍තරම කම්පනයක් කියන එකක්, දොම්නසක් කියන එකක් ද්වේෂය පැත්තටයි බර. අනාගාමි මට්ටමේදී තමයි ඉතින් ඒක සම්පූර්ණයෙන් දුර්වලලා යනවා කියන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් <laughs> ඔය මේ ලෝක ධර්මයනේ කියන්නේ අෂ්ටලෝක ධර්මය කියන එකනේ. ඉතින් එතකොට මාර්ගඵලවලට නොපැමිණි කෙනෙක් වුණත් සමහර අවස්ථාවල් වල සමහර කරදර වලදී උපේක්ෂාවෙන් ඉන්න මොකද ධර්මයේ යෙදෙන කෙනෙක් වෙන්න බැරිද? පුළුවන් පුළුවන්. ඔය එහෙම කියන්නේ අපිට එහෙමම කියන්න බෑ. කියන්නේ අපි ඇත්තටම අත්දැකීම් ලබන්න ලබන්න යම් මුහුකුරා යාමක් ලැබෙන්න ලැබෙන්න මේ කියන්නේ මිනිස්සයෙක් තුළ එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔව්. ඔව්. තේනවා. ඒක තමයි. ඔව්. මැද්දේ ඉන්නවා. ඒක අතකින් ඒ කියන්නේ ඒ බඳු කෙනෙක් ඇත්තටම දහමට යමුණා නම් මම හිතනවා යාට ඉක්මනට කියන්නේ යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද දැනටමත් වැඩිච්ච මනසක්නේ තියෙන්නේ. එහෙම ස්වභාවයක් තියෙනවා. නේද? හොඳයි. එතකොට තව තියෙනවද? එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපිට මේ මේ මික්ස් එල්ආර් එකෙන් හම්බවන. ආ ඔව්. <laughs> ගරු ස්වාමින් වහන්සේ පල්ලංකන් නිසීදති. මෙම pāli පාඨය අරුත කරුණාකර පහදා දෙන්න. පල්ලංකන් නිසීදන්. ඔව් නිසීදති කියලා කියන්නේ වාඩි වෙනවා කියන එක. පල්ලංකම් කියලා කියන්නේ පලක් පැඳලා කියන එක. දැන් අපිට පුටුවක වාඩි වීම නෙමෙයි ඇත්තටම බුදුහාඳුර මුලින්ම ආනාපාන සති භාවනාවේදී ඇත්තටම හොඳම ප්‍රශස්තම මට්ටම තමයි පෙන්ලා දෙන්නේ. ඉතින් හොඳට අර කකුල් දෙක මෙහෙම කියන්නේ පద్මාසනයෙන් වගේ මට්ටමක් තමයි ඉතින් හිතා ගන්න තියෙන්නේ. හොඳට මේ පලක් බැඳලා වාඩි වෙනවා කියන එක තමයි පල්ලංකන් නිසීදති කියලා මේ සඳහන් වෙන්නේ. හොඳයි. අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔව්. කියන්න. ප්‍රශ්නයක් ඇහුවා. ඒකට හරියටම ඔබ වහන්සේට උත්තරයක් දෙන්න වෙලාවක් නැති වුණා. මම ඉතින් අන්තිම හරියට ඇහුවේ ඉඳා. හරි. මේ ඒකේ මම ඇහුවේ මේ ඔබ වහන්සේ දැනට පවත්වාගෙන යන මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ මේ අර පස්සම්බං පස්සම්බයන් කාය සංකාරං අවස්ථාවෙන් පස්සේ ඊට පස්සේ තියෙන තිත්ත සංකාර පස්සේ තියෙනවා අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඒ කාය සංකාරවලද නැත්නම් චිත්ත සංකාරවලද එමත් නැත්නම් පටිච්ච සම්පාදයේද ඒ වගේ එක නිස්සරණය බලන එකද ඒක මහත්ඵල මහානසංසය. හොඳයි හොඳයි. තප්ප දෙකක් කියවසන්න පුළුවන් නම් උත්තරේ හම්බ වෙනවා. <laughs> මොකද අද ඕක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියන්නේ ධම්මානුපස්සනාවට ඔය ඔය කොටස් හතරනේ තියෙන්නේ. අද පිළිවෙලට ආවා අපි ඔය ගැනමයි කතා කරන්න තියෙන්නේ. හොඳයි. <laughs> හොඳයි. ස්වාමීන් වහන්සේ පල්ලංකන්නි සීදති එකේ චිත්තානුපස්සනාව ඒ කරන වෙලාවට ඒම වෙන්න ඕනේ. නෑ නෑ. ඒ කියන්නේ ඇත්තටම දැන් බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ මේ ආනාපාන සතියේ පටන් ගන්නකොට ඉතින් හොඳම මට්ටම කියනවා. කියන්නේ ඔන්න ආරණ්‍යයකට යන්න නැත්නම් ඔන්න ශුන්‍යාගාරයට යන්න මේ විදිහට ඒ මට්ටමක් එක්තනින් කියනවා. ඊට වාඩි වෙනකොටත් හොඳට මේ කය ඍජු කරලා වාඩි වෙන්න, පළක් බැඳලා වාඩි වෙන්න එහෙම කියනවා. හැබැයි ඉතින් හොඳට යෝගාවචරය දියුණු කරද්දී ඔය කියන්නේ යාට ක්‍රමේ වැටෙන්න වැටෙන්න සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඉරියව්ව එහෙම වුණාට එච්චර ප්‍රශ්නයක් නැහැ. යාට වුණාට හිටගෙනත් ඊළඟට ආනාපාන සති වඩන්න පුළුවන්. ඉඳගෙනත් ආනා කියන්නේ පුටුවකින් ඉඳගෙනත් ආනාපාන සති වඩන්න පුළුවන්. නිදිගා වෙලත් ආනාපාන සති වඩන්න පුළුවන්. ඔව්. ස්වාමීන් වහන්සේ එතකොට දැන් පල්ලංකන්නේ සීදති ඒ தത്വෙදී අපිට ඇඟ මුකටවත් හෙලවෙන්නේ නැහැ. වේදනාවල් හොඳට එනවා ඒවත් ඉවස ගන්න පුළුවන් වෙලාව තියෙනවා. නමුත් ඇඳක දිගා වෙලා හරි එහෙම ඉන්න වෙලාවට හරි පහසුවක් නේ තියෙන්නේ. එතකොට ඒ ටික මග ඇරෙනවා නේද? එහෙම. ඉතින් ඇත්තටම චිත්තානුපසනාව පැත්තකට දාගත්තාම මේ කියන්නේ ආයෙත් විශේෂයෙන්ම කායනුපසනාව වේදනානුපසනාව හරහාම ආයුතය කියලා නියමයක් නැහැ. කෙලිම හිත දිහා බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන්නේ පියවර වශයෙන් විස්තර කරනවා ඒක තමයි ඉතින් භාවනාව වැඩෙන රටාව. ඊට එතෙන්ට මේ මෙතෙන්ට ගියාට පස්සේ මේ මේ හැකියාවන් ටික දිනු කරගත්තට පස්සේ කියලා මෙතෙන්ට පණ ගන්න පුළුවන්. <laughs> වැඩි මේ ක්‍රමේ පහසු වෙනවා. කෙටි වීමක් තමයි වෙන්නේ. මොකද අර මේ සාමාන්‍ය ආධුනික මට්ටමේ ඉඳන් පටන් අරගන්න හැම පියවරක් ගන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එහෙම එහෙම යෑමෙන් අදහස් වෙන්නේ අපි හැම අවස්ථාවෙදී මේ පියවර 16 මේකක් ගන්න එකක් ගන්න ගිහිල්ලා යා යුතුයමයි කියලා නියමයක් ගන්න එක නිවැරදි නැහැ ඉතින්. මොකද අවස්ථාව හැටියට තමයි ගන්න වෙන්නේ. අර මම අදත් පොඩි නිකන් කිව්වේ අර අපිට ධාතු ලක්ෂණ ප්‍රකට වෙනවා නම් ඒවා බලන්න පුළුවන්. ඒ වෙනුවට අපිට නිකන් දැනෙන නිකන් දැන් වේදනා ස්වභාවයක් වගේ නම් ඒ පැත්තෙන් නම් හිත යන්නේ ඒ පැත්තෙන් බලලා දෙන්න පුළුවන්. ඒවත් ඔක්කොම නේ සමන වෙලා දැන් හිතේ සිතුවිලි ටිකක් නම් වැඩ කරන්නේ. ඒක දාන්න පුළුවන්. අපිට ඒ ටිකක් බලන් ඉඳදී ඔන්න ආයි කයේ ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්න ගන්නවා. ඔන්න ඒ ටික බලන්නත් පුළුවන්. හිතන්න හැබැයි මේ එකක්වත් නෙමෙයි දැන් ඔක්කොම සමනේ වුණා. අන්න සමනේ සමනේ වෙච්ච ස්වභාවය තුල අන්න හිත පාත්තන්න පුළුවන්. හොඳ විපස්සනාවේදී එහාට යන්නේදී ඒ සමනේ වෙච්ච ස්වභාවය තුල අනිශ්චිත ස්වභාවය තමයි ඊළඟට තව ඊළඟ පියවරක් වශයෙන් දියුණු කරන්න වෙන්නේ. ඔව්. මොකද්ද ප්‍රශ්නේ? තෑනිය තාම විසඳුන්නේ නැහැ වගේ ප්‍රශ්නේ. <laughs> කියන්න. ඔන්න වැඩ කරා. හරි. ඒ වෙලාවට දැන් අපි හිතමු පුටුවක වාඩි වුණා. මෙහෙම පලංකක් නැතුව හිටපුවාම හරි. අපිට එතකොට නිකන් හොර කරනවා වගේ හිතට හොර නිකන් භාවනාවේ පිටට නිකන් එහෙම එක දිගට ඉන්නේ නැති ගතියක් තියෙනවා. උදාහරණයක් විදිහට මං ඊයේ නිදාගෙන හිටියා දිගටම හාන්සි වල. ඒකට දන්නේම නැතුව නිින්ද යනවා. ඔව් අන්න එතන තමයි පොඩි ගැටලුව තියෙන්නේ. එතරම් දැන් ඉරියව්ව හුඟක් පහසු වුණාම හිත නිින්දට වැටෙන්න අවකාශය තියෙනවා. ඒකයි අපි يعني මේ හැබැයි ඒ වගේම අනිත් පැත්ත හිත මේ ඉරියව්ව පහසු නැත්තම් භාවනා වැඩෙන්නේ නැහැ. ඒ හින්දා මේ අතරමැද්දේ මට්ටමත් හඳුනගන්න තියෙන්නේ. ඒ නිසා අපිට පහසු ඉරියව්වකට යන්නත් ඕනේ. හැබැයි ඒ හරහා ඌමනාවට වඩා පහසු වෙන්න ගිහිල්ලා තීන මිද්දර වැටලා නින්දර වටගෙනත් බෑ. ඒකයි. අපි අපි තේරුම් ගන්න ඕනේ කොහෙද මට හරියන මැද්ද තියෙන්නේ. ඒකෙන් දවසේ දවස පුරාත් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිටම නිකන් හරිය නිදිමත වෙලා ටිකක් නිදිමතට බර වෙන්න පුළුවන් වෙලාවක නම් අපි කටයුතු කරන්නේ. ඉතින් ඉතින් කොහොමත් නිදාගෙන අපි භවනා කරන්නේ අනිවාර්යෙන් නිදිම තමයි. ඒ වෙලාවට ඉතින් ඉඳගෙන පොඩ්ඩක් පරයන්කෙන් ඉඳගෙන නැත්නම් හිටගෙන හරි කමක් නැහැ කරන්න තියෙන්නේ. හැබැයි හොඳට හිත අවදිමත් වෙලා හොඳට අවුව පායලා දැන් හොඳට හොඳ මේ කාර්යක්ෂමව ඉන්න වෙලාවක්. එතෙන්දී කමක් නැහැ. හොඳට එතකොට නිදා ගන්න ගියත් නිින්ද යන තේලා කියලා හිතන්න. එතකොට ඉතින් හොඳට ඒ ඉරියව්වෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ නිසා මොකද සතර ඉරියව්ව භාවිත කරන්න පුළුවන්නේ. එක ඉරියව්වක් කියලා නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්වත් පුළුවන්, හිටගෙන ඉන්න ඉරියව්වත් පුළුවන්, තාම මෑණියෝ පිරිසිදු වෙන්නේ නැහැ මට තේරෙන්නේ. හැබැයි මම මෙහෙම දෙයක් කියන්න. දැන් ආනන්ද හාමුදුර රහත් වෙච්ච හැටි දන්නව නේද? මොන ඉරියව්වෙන්ද රහත් උනේ? ඈ? අන්න ඒක තමයි. ඉතින් ආනන්ද හාමුදුර හොරයක් කරේ නැහනේ. නේද? ඉතින් ආනන්ද හාමුදුර හොර කරා කියලා කියන්න බෑනේ ඉතින්. රහත් වෙලා. නේද? එහෙනම් අපි කියන්නේ අපි කියන්නේ තියරි එක එච්චර ග්‍රහණය කළ යුතු නැහැ. ඒක මග පෙන්වීමක් තියෙනවා. ඒක මඟ පෙන්නලා තියෙනවා මේක මෙහෙම කරන්න කියන මඟ පෙන්නලා තියෙනවා. හැබැයි ඉරියව් හතරම වළංගුයි. මොකද ඉරියාපත පබ්බේ බුධාඳුරෝ මේ ඉඳගෙනත් සිහිය පිටවන්න කියනවා. හිටගෙනත් සිහිය පිටවන්න කියනවා. මේ සතපිරත් සිහිය පිටවන්න කියනවා. ඇවිදීමිනුත් සිහිය පිටවන්න කියනවා. ඔය ටික ඔක්කොම කියලා ඊට පස්සේ කියනවා යථා යථාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජාති. යම් යම් ආකාරකින් මේ කය පවතිනවා නම් ඒ ඒ ආකාරයෙන් සිහිය පිටවන්න. කිසිම එකක් කියන අපත යන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ඉරියව්වෙම ඉන්න ඕනේ ඒකමය මේ සීට 100ක් ඉන්න ඕනේ අනිත් ඒවා ඔක්කොම ඒකට ගැලපෙන්න හැය කියලා එහෙම ගන්න සුදුසු නෑ. ස්වාමින්වහන්සේ ඊයේ මං එහෙම හිත දිහා බලන් ඉන්නකොට දැනුනේ හරි අපහසුවක්. පපුව තද වෙනවා වගේ ඒ කියන්නේ හරි හිත දිහා බලන් දැද්දි. හිතට ඒක ඒක අපහසු අමාරුයි ගොඩක් වෙලා ඉන්නකොට. හ්ම් කියන්නේ නිදාගෙනද කළේ? නැහැ පුටුවක වාඩි වෙලා. හරි. එතකොට හිතට අමාරුයි. කයට අමාරුයි. හිත තද වෙනවා වගේ තද ගතියක්. හිතට තද නිකන් පාසුවක් නැහැ වගේ. අහහ. අපහසුවක් දැනෙනවා. කොහෙද මොකන් හරහාද හිතට අපහසුවක් අන්තිමට ඒක දැනුම් දුන්නේ පපුවට වේදනාවක් වගේ ආවා. තද තද වීම, පපුව කැක්කමක් වගේ ආවා. හ්ම්. හැබැයි හිඳ දිහා බලන්න ගියාම ඒ කියන්නේ ඉරියව්ව පහසු විදිහකට යන්න. දැන් අපි හිතමු ඉඳගෙන කරද්දී ඒ තරම්ම පහසුවක් එන්නේ නැත්නම් පොඩ්ඩක් හිටගෙන ඉඳලා කරනවා. ඊට සක්මනට යනවා. සක්මනට ගියා කියලත් සක්මනේ දැනෙන දෙයට නෙමෙයි දැන් හිත දාන්නේ. අවධානය යොමු කරන්නේ හිතටමයි අවධානය යොමු කරන්නේ. කයට ඔහෙ ටිකක් සක්මන් කරන්න ඉඩ දීලා හැබැයි හිත දිහා බලාගෙනයි සක්මනේ දෙන්නේ. දැන් සාමාන්‍ය සක්මනක් නෙමෙයි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි සක්මන කියන්නේ යටිපතුල් වල බලන එක, කයේ දේවල් බලීමක් නේ. චිත්තානුපසනාව මට්ටමකදී ඒක නෙමෙයි කරන්නේ. කය සක්මන් කරනවා. හැබැයි හිත දිහා අවධානයෙන් අපි ඉන්නේ. ඉඳගෙන ඉන්නවා. ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව නෙමෙයි හිත දිහායි බලන්නේ. ඒ නිසා එතෙන්ට යනකොට ඉරියව්ව ගැන තරම් ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ආහාරයේ රස බලනකොටත් ඒක රහ බලන්න ඕනේ හිත හිත හිත දිහායි බලන්න පුළුවන්. ඔව්. ඒක තමයි. ඒක ඇත්තටම දැන් චිත්තානුපස්සනා මට්ටමට එනකොට අනිත් ඒවා ඔක්කොම නිකන් පසුබිම් බවට පත් වෙනවා. ඒ ඔක්කොම පසුබිම් මේක තමයි අවධානය වැඩි. දැන් අපි හිතමු මේක අනිත් පැත්තක් තියෙනවා. ඉතින් අපි හිතමු හිත යොදලා කළ යුතු යමක් තියෙනවා කියලා. අපි දැන් හිතමු මා කරි මේ රාජකාරී කටයුත්තක් කරනවා. එතෙන්ද ඉතින් හිත යොදන්න වෙනවනේ. හැබැයි ඒ කටයුත්ත කරද්දී ඉතින් සෑහෙන අවධානයක් ඒකට යාවි. පොඩි අවධානයක් හරි ඒත් හිත ගැන තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒ කියන්නේ දැඩිව ග්‍රහණය කරන්න එපා. ඒ කියන්නේ අපි දැන් අපේ අපි සාමාන්‍යයෙන් හිතනවානේ අපි අපි ගාව තියෙන අර ශ්‍රද්ධාව නිසා මේකට තියෙන ගෞරවය නිසා අපි මේක සිරසියක්ම නිවැරදිව කරන්න යනවා. ඒක හොඳයි. වරදක් නැහැ. ඒ පොඩ්ඩක් පොඩ්ඩක් අපි මේ මේ වීරය පැවැත්විය යුතු මට්ටම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඕන්ට වඩා ග්‍රහණය කරොත් මේ එතන අහු වෙලා නින්නේ. ඒ කියන්නේ දහම වුණත් බුදුහාඳුරෝ කියනවානේ. අන්තිමට කියන්නේ මේක කුල්ලූපමං ඕ භික්කවේ ධම්මං දේසිසාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය. මහණනි මම මේ ධර්මයත් පහුරකට උපමා කරලා දේශනා කරන්නේ. මේක ග්‍රහණය කරන්න නෙමෙයි ඊතර වෙන්නයි. ඒ නිසා අපි ධර්මයේ උනත් ග්‍රහණය කරොත් අහු වෙනවා. අහු වෙනව නෙමෙයි කියන්නේ. ඒකත් ග්‍රහණයක්මයි. ඒ හරහා තාතතියක් තමයි ගොඩනගන්නේ. අපි බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් ධර්මය ආරක්ෂා කරන්න ඕනේ. එහෙම කියලා අපි ග්‍රහණය කරනවා. හැබැයි මේ කටයුත්ත කරද්දී පුළුවන් තරම් හිතට නිදහසක් දීලා, සැහැල්ලුවක් දීලා, හිතටම අතහරින්න දීලා, කියන්නේ අර නිදහස් හිතක් ගැන ඊයේ කතා කළේ. ඉතින් අර මේ විමෝචයන් මට්ටමේදී ඊයේ ධර්මදේශනාවේදී තේ මට්ටමේදී දහමවත් අල්ලලා නැහැනේ. මොකක්වත් අල්ලලා නැහැ. කිසි දෙයක් නැහැ මේ බඳ හිතක. ඒ නිසා ඒ ඒ දේවල් තමයි ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ. බුදුරජාන් වහන්සේ ධර්මයේවත් අල්ලන්න කියලා නැහැ. කියන්නේ එහෙම ශාස්ත්‍රවලෙක් බුධාඳුරු. බලන්න දැන් තමන්ගේම දහමවත් ඒක ගුරුකට ගන්න, ඒක ඒක පහුරක් කරගන්න, ඊතර වීම සඳහා පාවිච්චි කරන්න. පුදුම දහමක් ඉතින් ඒක අතකින් බැලුවම. ඒ කියන්නේ <laughs> ධර්මයක් හිතට ආවත් ඒක ඒක ඒක සිතුවිල්ලක් ඒක. ඒක සිතුවිල්ලක් පමණයි. ධර්මයේ මතක් වෙනවා. වෙන්න පුළුවන් දැන් අපි හිතමු ඔන්න හිත බොහොම සංසලා තියෙනවා. යාම් ඉතින් මතක් වෙනවා. නේ කොච්චර මේක මෙහෙමද කියලා ඉතින් මා කලින් එකක් මතක් වෙනවා. සිතුවිල්ලක් පමණයි. ඒකත් ඉතින් අයින් කරනවා. ඒගොල්ලෝ බොහොම නිස්කලංක භාවය තුළම ඉන්නවා. හොඳයි. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීමක් කියන භාවනාවේ හිස්තැනේ ඉන්නේ. එතකොට සිතුවිලි එනවා. ඒවා ඔහි ගණන් ගන්නතු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඒක සංස්කරණය වෙන්න පටන් ගන්න එක දන්නවා. ඒක පෙනීගෙන යනවා දිගටම. ඒක අර බ්‍රේක් ගහ ගන්න බැරි කමටම කඩාගෙන යන විදියක් තමයි තේරෙන්නේ. සමහරක් හැබැයි ඒව ඔක්කොම මේ දවස්වල කරන්න ඕනේ වැඩ. කියන එක. එහෙම නැතුව අනෙක් ඒවා ඔක්කොම පටන් ගන්නකොටම කැඩලා යනවා. ඒ කියන්නේ අල්ලන්න අවශ්‍ය නැහැ. ඒතර ඒවා සිතුවිල්ලක් වශයෙන් යනවා. ඒක තමයි ඒක තමයි ගොඩක් වෙලා වෙන්නේ. හැබැයි ওই අස්සෙම හිස්තන පේනවා. හරි. ඊට පස්සේ දැන් තියෙන සුමාන ගානත් නිසා තියෙන දේ තමයි හිස්තනේ ටිකක් ගිහිල්ලා එක තැනකදී අර නිකන් අපි බෝලයක් බිත්තර ගහම බවුන්ස් වෙලා ආපහු එන්නේ. ඇවිල්ලා මෙන්න මෙතන පොයින්ට් එකෙන් නතර වෙනවා. මෙතන තමයි ඉන්නේ. මේක තමයි ප්‍රයිවට් පොයින්ට් එක වගේ තියෙන්නේ. අතනින් එහාට යන ගමනක් මට يعني තේරෙන මොකද්ද හිරවීමක් තේරෙනවා. මොකද්ද හිරවීම කියලා දන්නේ නැහැ. ඒත් එක්කම අර හිස්තැනිය තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. හැබැයි අර කරන දේවල් කියන දේවල් වල කිසිම මේ ඇතුලෙන් ඇලීමක් මොකුත් නැහැ. ඒක කරන දේ කෙරුවා එතනින් ඉවරයි. ඇතුලේ හැරිලා බැලුවොත් කිසිම එකේ දෙයක් නැහැ. හරි. හැබැයි මොකද්ද හිරවීමක් තියනවා කියලා දිගටම දැන් තේරෙනවා. එතන හිරවීම තේරුම් ගන්න මම බැලුවා. වැඩසටහන ඉවරුනහම හරියයි. <laughs> ඊට ඉස්සර ඉවර කරන්න ඕනේ. මොකද ඒක අපිට අල්ලලා දෙන්නේ. ඒ වගකීමක් වශයෙන් තියෙනවා මේ ටික කෙරෙන්න ඕනේ කියලා. ඉතින් අපි වගකීමක් වශයෙන් ගත්තාම එතන ඉරවිමක් තියෙනවා. තව දවස් තුනෙන් හරියක්. රාජකාරියට හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ නෑ එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි වගකීමක් වශයෙන් ගත්තාම ඒක ටිකක් බරක් වගේ දැනෙනවා. ඊට පස්සේ හැබැයි ඒ ටික ටික ටික ටික ඉවරලා ඉවරලා ඉවරලා යනකොට හිත සැහැල්ලු වෙලා ආයෙත් ඉතින් සම්මාන තත්ත්වයටපත් වෙනවා. ඒකමයි කියලා නෙමෙයි මම කියන්නේ. ඒකත් එක අංශයක් විතරයි. සංස්කරණය වෙන එක ඒ ඒකත් මම ඒතර දැන් මේක වුණත් නතර කර ගන්න ඕනේ. ඒ ඒ පේන එක වුණා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික ඔක්කොම පොලිමර මතක් වෙනවා කියලා. ඒක ලේසි දෙලක් තමයි අර මං කිව්වේ පොතකට දාන එක. පොතක් කියන්නේ ටට්ටක් ගාලා මේ ටික තියෙනවා අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ. ඒක හිතේ ඔය ටික තියන් ඉන්නවා කියන එක මහා වදයක්. ඒ නෝට ඔක්කොම ටික කොලේකට ඉලා දැම්මා. මේකක් තියෙනවා මේකක් තියෙනවා එදාට මේක තියෙනවා අදාට මේක තියෙනවා කියලා දැම්මා ඉවරයි. හිත නිදහස්. ඕන බැලුවාම කොලේ තියෙනවා ඉතින් අමතක වෙලත් නැහැනේ මොකද භවනා කරන වෙලාවට තමයි ඔවා මතක් වෙන්නේ සමහර ඒක දැන් එතන තමයි එන්නේ සමහර එතකන් මොකුත් එන්නේ කියලා වැඩක් නැහැ මටත් ඉතින් ඕකම වෙනවා ඒ හින්දා මම දන්නවා ඒ කියන්නේ ධම්මජෝ සාරත කියේවා මතක් වෙන්නේ ඒ වෙලාවට හමාලා ඒ ඒ වෙලාවේ අමතක වෙලා ඒ භවනා කරලා මතක් වෙනවා ඊට පස්සේ ආයි මතර දැම්මම පස්සේ ඉතින් ඒ ආයි හිත හිස් කරගත්තා මොකද නැත්නම් හිතට හරි බරක් නේද? ඒකයි පුළුවන් තරම් හිත නිදහස්වම තියාගන්න බලන්න. දැන් අපි උපක්‍රමශීලී වෙන්න වෙනවා කොහොමද හිත නිදහසේ තියන්නේ? කොහොමද මේකට ආතතියක් නොදී තියන්නේ? කොහොමද විතර්ක වෙන්න නොදී විතර්ක වලින් තොරව හිත පවත්වන්නේ? ප්‍රපංච වලින් තොරව හිත පවත්වන්නේ. ඉතින් අපි උපක්‍රමශීලී වෙන්නම වෙනවා. නැත්තම් ඉතින් අපිට මග يعني වැඩ නොකර ඉන්නත් බෑ. දීප වගකීම් ටික පැහැර හැරලත් බෑ. ඉතින් එහෙමයි කියලා හිතේ මේ ඔක්කොම ටික පළපදියම් කරගෙන ඉන්නත් බෑ. ඉතින් අපි අර ටිකට දැම්මා. ඒ ටික කොලේ තීද්දෙන් මම මුකුත් නොලදුව ඉඳහසේ ඉන්නවා. මොකද්ද ਵਿਚාරයක් පිටිපස්සෙන් යනවා වගේ තේරෙනවා ස්වාමිනාස. ඒ කියන්නේ දේවල් කියනවා වගේ නිකන් දෙයක්. මට ඒක හරියටම කියන්න තේරෙන්නේත් නැහැ. ඒ කියන්නේ ධර්ම කරුණාවක් වගේ මොන හරි වුණත් දැන් මේකක් හිත දෙයක් දැන් ඒ සංස්කරණය වුණත් පේන එක මට නිකන් කියවෙනවා වගේ දෙයක් තේරෙනවා. ඒක මං දන්නේ එකක් එහෙම හිතන එක හරිද වැරද කියන එක. ඒ කියන්නේ ඒ කියන්නේ <clears throat> මොකක් හරි ධර්ම කරුණක් වැටහෙනවද එහෙම දෙයක්ද? ඔව් ඒ කියන්නේ මට ඒක දැන් දැන් දැන් අරක දකින්න එක උනත් මම නිකන් නිකන් රෙකෝඩින් එකක් වගේ යනවා වගේ නිකන් පෙනි පෙනි පෙනි පෙනි යනවා. එහෙම ਵਿਚාරයක් වෙනවා වගේ. ඔය ඒක පෙනි පෙනි ගියා ඊට පස්සේ හිත නිදහස් කරගන්න. ඒ කියන්නේ අපි දැන් දේවල් වැටහෙනවා. දැන් මෙයා කියලා දෙනවා. සුතමේ ඥාණයෙන් මතක් කරලා දෙනවා. චින්තාමේ ඥාණුත් දානවා පොඩ්ඩක්. ඊට පස්සේ ඒකම ඔස්සේ යන්න ගියොත් මේක තව වැඩි වෙන්න පුළුවන්. يعني මේ මෙයාට අවස්ථාවක් දුන්නාම කියවන්න අවස්ථාවක් දුන්නාම කියවන එක පටන් ගන්නවා. මොකද විතර්ක ඒ කියන්නේ බුදුහාඳුර ඒක ලස්සනට විස්තර කරනවා ඔය මේ ද්වේදහ විතර්ක සූත්‍රයේදී එහෙම අපි මේ මොන මොන පැත්තෙන්ද හිතට විවෘත භාවයක් දෙන්නේ කියන්නේ පොඩි පොඩි නිකන් chance එකක් වගේ දෙන්නේ ඒ පැත්තෙන් පටන් ගන්නවා. අපි ඔන්න අපි හිතමු නෙක්ඛම් විතර්කයක් කියලා. අනේ මේ පැත්තෙන් හිතන්නත් ඒ පැත්තම එනවා. කාම විතර්කය හිතන්නත් ඒ පැත්තම එනවා. ද්වේෂ විතර්කයක් හිතන්නත් ඒ පැත්තම එනවා. එහෙම ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. ඉතින් පුළුවන් තරම් ඉතින් ඒව හඳුනගෙන පුළුවන් තරම් මෙයාව නිශ්ශබ්ද කරලා තියාගත තරමට ඇඟට ගුණයි. ප්‍රපංච සමනය කළාම තියාගන්න තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඉතින් අර මේකට තමයි චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව තියෙන්නේ. ඉතින් මේවා හඳුනා ගන්නවා මේක මේ يعني මේ ප්‍රපංච කරන ස්වභාවය හරි රළුයි. මේක හරි පීඩාවක්, මේක හරි පෙලීමක්. එන එන එකක් ගානේ මේක අනිත්‍යයි. වෙන සිතුවිල්ලක් ආවා ගියා. තව සිතුවිල්ලක් ආවා ගියා. තව සිතුවිල්ලක් ආවා ගියා. අනිත්‍ය වශයෙන් දකින්න. ඉතින් විවිධාකාර උපක්‍රම පෙන්වන්නේ අතන මේ හිත අර එයාට ආවෙනික නිශ්චල භාවයට, එයාට ආවෙනික නික්ලේශී ස්වභාවයකට අනිශ්චිත භාවයට ගන්න තමයි. මොකද එතන එතන පුරුදු කරන් පුරුදු කරන්න පුරුදු කරන්න තමයි හිත තව තව තව තව තැම්පත් වෙවි තැම්පත් වෙවි පිරිසුදු වෙවි පිරිසුදු වෙවි යන්නේ. ඉතින් අපිට يعني තර්ක කළා හිත පිරිසුදු කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව්. හොඳයි හොඳයි. සක්මන් භාවනාවේදී ආනාපාන සති වඩන ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. සක්මන් භාවනාවේදී නම් ඒකත් කරන්න පුළුවන් හැබැයි එතෙන්දී අපි ඉතින් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සක්මන් භාවනාවේදී අපි කරන්නේ පුළුවන් තරම් يعني සක්මනේ දැනෙන දේවල් මේ ප්‍රයෝජනය ගන්න එකනේ. සක්මනේදී අපි ආනාපානය කරන්න ගියොත් එහෙම ඒ ප්‍රයෝජනේ හම්බෙන්නේ නැහැ. ඒ නිසා දැන් මම අතෙන්දී අර උදාහරණයක් වශයෙන් කිව්වේ මේ සක්මනට වඩා හිටගෙන ඉඳද්දී හිටගෙන ඉන්නවා කියන්නේ නිශ්චල ඉරියව්වක්. එතෙන්දී අන්න අපිට හුස්ම ගැනීම කියන එක හොඳට ප්‍රකට වෙනවා. හිටගෙනත්. අර අර කියපු විදිහටම ඉන්න අවශ්‍ය නැහැ මේ හොඳට ඔක පුරුදුනාට පස්සේ. ඔව්. ඔව්. හොඳයි. ස්වාමිනාසාර සිතුවිලි වලදී මේ ආව ගියා කියලා හිතන එකද හොඳ එහෙම නැත්නම් අනිත් අනිත්‍ය වෙලා ගියා කියන එකද කොහොමද ඒක මොකද හිතන්නේ නැතුව ඉන්න එක වඩා හොඳයි. <laughs> <laughs> ඒ කියන්නේ ඉතින් ඒගොල්ලෝ එන යන එකනේ දකින්නේ අපි. ඒ හිත හිත තේරුම් ගන්න විදිහට තේරුම් ගන්න දෙන්න එනවා යනවා කියන එක මේ එයාටම يعني පෙනුණා නම් ඒක අපි වචන වලට දාන්න අවශ්‍යත් නැති තරම්. වචනයක් මොකක්වත් කියන්න ඕනේ නැහැ. ඔව් ඔව් තේරුම් ගන්න තියෙන්නේ ඒගොල්ලෝ දැන දැන ගැනීමක් තියෙනවා. ඔව් අපි එයාට පෙන්ලා දෙනවා ඒගොල්ලෝ එන යන ආකාරය. ඉතින් අපි වචන දාන්න අවශ්‍ය නැහැ. අපි මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න අවශ්‍ය නැහැ. නැත්නම් එනවා යනවා කියලා කියන්න ඕනේ නැහැ. අපි ඉතින් එයා එයා කරන්නේ මේක තමයි ඉතින්. එයා ඒකම නම් කරන්නේ ඉතින් අපි ආයෝක වචනින් ආයි කියන්න දෙයක් නැහැ. හිතට හිතට කලබාගෙන ඉන්නයි තියෙන්නේ. කියන්නේ ඇත්තටම මේ නිරීක්ෂණය හරහා තමයි ප්‍රඥාවක් වැඩෙන්නේ එතන. කියන්නේ නිරීක්ෂණය කියන්නේ මෙතන තියෙන්නේ කාර දරුවෙක් දේවල් දැකලා එයා අවබෝධ කරගන්න වගේ දෙයක් තමයි මෙතනක් තියෙන්නේ. එයාට ආයි ඉතින් ඇඟිල්ලෙන් ගන්නලා කියන්න දෙයක් නැහැ. එයා දකිනවා ඇස්පනා අපිට දකිනවනේ. හොඳ අවධානයෙන් ඉන්නේ. අවධානයෙන් ඉඳද්දි මේ තේරෙනවා දැන් සිදුවිලක් එනවා. එයා යනවා. ආයෙ තව සිතුවිල්ලක් එනවා ආයෙ යනවා. ඉතින් මේ මේක ගැඹුරු අවබෝධයක් වශයෙන් අපේ ඇතුලේ තැම්පත් වීමක් සිද්ධ වෙනවා. මොකද්ද කියන්නේ? එතන දැන් හරි දැන් සක්මන් භාවනාව කරන වෙලාව ස්වාමීන් වහන්සේ ඔව් දැන් හොඳට සක්මන කරගෙන යනවා එතකොට එකපාර සිතුවිල්ලක් එනවා හරි ඒ ඒක දිගටම ඊට පස්සේ කියන්නේ ඒක මේ මේ සිතුවිලක් කියලා දකින්නත් ඉස්සලා ඒකේ ප්‍රපංච කර කර කර කර දිගටම යනවා. ඔව් ඒ කියන්නේ තාම තින් සතිය දිනුන මදිනේ. එතකොට මේ වෙලාවට ස්වාමීන් වහන්සේ මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ ගොඩක් වෙලාව යන්නේ නැහැ. හරි. තප්පර දෙක තුනක් ගිහලා ආයෙ මතක් වෙන ඩක් ගාලා ඊට පස්සේ ආයෙ එනවා. ඔව්. ඒ විදිහටම දිගටම කරගෙන යනවා. ඔව්. ඒ කියන්නේ මේ ඔය කාලෙදී එහෙම තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් තාම හිත මේ අරමුණ ඒ තරම් අගේ කරන්නේ නැහැ. මේක තාම ඒකාකාරී. එයා හින්දා අතීත අනාගත දේවල් අල්ලගෙන ප්‍රපංච කිරීම එකට කැමැත්තක් තියෙනවා. හින්දා එයා යනවා ඒකට. හැබැයි ඔන්න ආයෙ මතක් වෙනවා. අපි තුන් විනාඩියක් ගියාට පස්සේ මතක් වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් ආයෙ මේකට දාන්න තමයි වෙන්නේ. يعني බලෙන් දාන්න තමයි ඉතින්දි වෙන්නේ. ඔව්. පස්සේ පස්සේ ඉතින් එයාම එනවා ඊළඟට මේ යන ප්‍රවණතාවය අඩු වෙනවා. ඒ හරහා තමයි සතිය දිනු වෙලා කියන එක තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඒ ප්‍රපංචර යෑමද කමක් නැහැ කමක් නැහැ වචනයක් පාවිච්චි කරන්න කමක් නැහැ. කියන්නේ අපි ඒ ඒකට වටන කමක් නොදී ඒක දැන් එහෙම එහෙම මේවා කිරීම හරහා ඒ සිතුවිල්ල බාලවීමක් නෙවෙන්නේ. දැන් අපි හිතන්න මෙතන ලොකු සැලසුමක් ඇවිල්ලා අර ලොකු කතන්දරයක් එයා කියන්නේ. අපි නිකන් ගෙනවා ඒ හිතනවා හිතනවා කියලා. <laughs> එතකොට ඉතින් එයා අපි වටිනකමක් දෙන්නේ මේක කොයි තරම් එයාගේ ඇතුලේ අන්තර්ගතයේ වශයෙන් කොච්චර ලොකු දෙයක් එයා කියන්න හැදුවත් අපි නිකන් අත දක්වන එක හිතීමක් පමණයි. ඉතින් ඒ හරහා එයා බැහැරලා යනවා. ඒ වගේ උපක්‍රම කරාට කිසි වැරද්දක් නැහැ. ඒකම ඇත්තම මහා සික්‍රමයේ එහෙම ඒක බහුලව යොදා ගන්නවා. ඒ කියන්නේ දැන් විවිධාකාර දේවල් දකිනවා ඒ ඒවට නම් දෙන්න යන්නේ හුදු දකිනවා දකිනවා කියලා මෙනෙහි කරනවා නැත්තම් දේවල් ඇහෙනවා ඒවා මොකද්ද කියලා නම් දෙන්න යන්නේ ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා අර වගේම හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා ඒ හරහා ඉතින් අපි අර ඒවට අහු නොවි ඇතුළට හිතන ගතියක් තියෙනවා සමින්නහස දැන් මේ කායානුපස්සනාවේදී අපිට සිතවිල්ලක් ආවොත් අපිට එන්න තැනක් තියෙනවානේ මේ ගෝචර භූමියක් විදිහට අපි කයට හිත ගේනවා. අපි දන්නවා දැන් හිත තියෙන හිතවිල්ලක මං ඉන්න ඕනේ හිතවිල්ල නෙමේ ඉන්න ඕනේ කයේ. ඒක හින්දා මං කයට ගේනවා කියලා. හරි. හැබැයි චිත්තානුපස්සනාවේදී එහෙම දෙයක් තියෙනවද? එහෙම ගෝචර භූමියක් කියලා අපිට එන්න පුළුවන්. දැන් අපි සක්මන කරනවා නම් හිතේ පිට ගියොත් අපි දන්නවා දැන් තියෙන්න ඕනේ පිට නෙමෙයි මේ සක්මනේ කියන්නේ. ඔව්. ඒ තියෙනවා. චිත්තානුපස්සනාවේ තියෙනවා. ඒකම තමයි හුදු දැනුවත් භාවය කියන එක තමයි එන්නේ. දැන් මේ ඔක දිනු කරගෙන යන්න ඕක දැන් කොටිම දැන් චිත්තානුපස්සනාවේදී ස්වාමීන් දැන් හිතට සිතුවිල්ලක් ආවා කියලා තේරෙනවා. හිත ප්‍රපංචය හරහා යන්න පුළුවන් කියලා තේරෙනවා. දැන් මම මේකේ නෙමෙයි ඉන්න ඕනේ කියලා තේරෙනවා. හැබැයි දැන් ටික ටික යන බවත් දන්නවා. හැබැයි ඊට පස්සේ ආ ගේන්න ඕනේ කොතනටද කියලා පොඩි මේකක් තියෙනවා. ඒ දැනුවත් භාවය තියෙනවා. දැන් මම මේ මගේ මම මේ හිතනවා කියලා දන්නවා. හැබැයි ආය නැවත එන්නේ කොතනටද කියලා දන්නේ නැහැ. ඒක එහෙම නෑ. ඉතින් ඒක තමයි. <clears throat> ප්‍රපංච කළා කරන එක නැවතුනොත් මොකද වෙන්නේ? ඕකත් දැන් දැන් දැන් ඔහොම ප්‍රපංච යන අතරේ දැන් අපි ඕක හිතනවා දැන් ප්‍රපංච නැවතුනොත් මං කොහෙටද යන්නේ කියලා කල්පනා ගන්න එක ඒක තව ප්‍රපංචයක් වෙන ප්‍රපංචයක්. <laughs> ඒ නිසා එහෙම යන්නේ නේද මේකම නවත්තලා දාන්න එන එයා එන එක එයා දන්නවා. හිත දන්නවා. ආයි අපි හිතට උගන්නන්න දෙයක් නැහැ. يعني හිතේ අර අපි කතා කරන දැනුවත් භාවය කියන එකම යාට පදනම බවට පත් වෙනවා. ඒකම තමයි ඉතින් ඇත්තටම හිතේ පදනම. ඒකම ඒකම තමයි නිකන් gedara වගේ ස්වභාවය. හිතේ තියෙන gedara ස්වභාවය يعني නිවස වගේ සලකන් වෙන්නේ හිතේ. නැත්තම් එයාගේ ප්‍රබාස්වර ස්වභාවය, එයාගේ නිකන් ඔරිජිනල් එක වගේ ස්වභාවය තමයි ඒ දැනුවත් භාවය. දැන් අපි අපි මේ දැනුවත් භාවයේ උඩ තමයි මේ කතාව ගොත ගොතා ඉන්නේ හැමතිස්සෙම. මේ කතාව නැවතුණා නම් ආයි කොහෙ වැටෙන්නේ නැහැ. වය වෙන්න එපා. <laughs> මෙතන මෙතන ඉන්නවා. හැබැයි දැන් එහෙම චිත්තානුපස්සනාව කර කර ඉන්නවා කියලා හිතුවත් හිත පිට ගියාම පුරුද්දට කයට එනවා. එතකොට පොඩ්ඩක් කමන්නේ කයට يعني කයට පොඩ්ඩක් දාලා يعني කය කියන අරමුණක් හඳුන්ලා දීලා කයට දාලා ආයෙත් කයෙන් හිත නිදහස් කරගන්න. ඔව්. මොකද ඒකත් ලේසි. මොකද අපිට එක පාටම හිතත් එක ගනුදෙනු කරගන්න අමාරු නම් හිත ටිකක් කඩාගෙන යනවා නම් කයට ගන්න. වරදක් නැහැ. උපක්‍රමශීලී වීමක් නෙවෙන්නේ. කයට ගත්තා. ඒක කයත් එක දැන් ඉන්නේ. දැන් ඔන්න ඒ කයත් එක ඉඳීම හරහා හිත නිශ්ශබ්ද වෙන්න දෙන්න. දැන් ඔන්න වම දකුණ කියලා හරි නැත්නම් දැනීමක් එක්ක හරි ඔන්න යනවා. යනිම එහෙම යනකොට අවධානය දැන් ටික ටික ටික ටික ඔන්න කය වෙතට එනවා. දැන් අන්න අර ප්‍රපංචය දැන් දුර්වල වී දුර්වල වී දුර්වල වී යනවා. දැන් මේකේ අවධානය වැඩි වෙනවා ප්‍රපංචය දුර්වල වෙනවා මොන ප්‍රපංචය නවතිනවා. දැන් ඔන්න හිත නිශ්ශබ්දයි. ඊට පස්සේ කයත් අතහැරලා දාන්න. සන්න නිශ්ශබ්දතාවයටම යන්න පුළුවන්. හොඳයි හොඳයි. හොඳයි එහෙනම් අපි පැය කමාරක වගේ කාලයක් තවත් තියනවද? ආ අනස මේ අවසර භාවනාවේදී මතුවෙන්න පුළුවන් ධාතු ලක්ෂණ ගැන පොඩි කෙටි මේ ලිස්ට් එකක් වගේ කියන්නකෝ ස්වාමීන් වහන්සේ කියන්නේ මොන වගේ ලක්ෂණද මතුවෙන්න පුළුවන් කියලා. ඔය ඉතින් ඒක සාමාන්‍ය ගතිය පොතපතේ කියන්නේ පොතපතේ සාමාන්‍යයෙන් ලක්ෂණ 12ක් පෙන්නනවා. පටවි ලක්ෂණ වශයෙන් 6ක් පෙන්නනවා. කියන්නේ ලහු පැත්තක් මේ ඊළඟට අනිත් පැත්ත මේ බරපැත්තක් කියලා මේ කියන්නේ සැහැල්ලු පැත්තකේ බරපැත්තකේ දෙකක් පෙන්නනවා පටවි ධාතුව පැත්තෙන්. ඒ කියන්නේ තද ගතිය මුරුදු ගතිය. ඊළඟට සිනිඳු ගතිය ගොරෝසු ගතිය. ඊළඟට සැහැල්ලු ගතිය බර ගතිය කියලා හයක් පෙන්වනවා. ඊළඟට ආපෝ ධාතුවේ වැగిරෙන ගතිය ඊළඟට පිඬු කරන ගතිය. දැන් අපි ආපෝ ධාතු හරහා තමයි දැන් ඔක්කොම නිකන් ඒක රාශී වෙලා තියෙන්නේ නැත්නම් විසිරලා යනවනේ. දැන් අපි සිමෙන්ති අහුරකට සිමෙන්ති පවුඩර් එකකට වතුර දැම්මහම මේක ගුලියක් වෙන්නේ. නැත්නම් ඒ ඒ ආබන්ධන ලක්ෂණය තියෙන්නේ ආපෝ ධාතුවේ. දේවල් ඒක රාශී කළා එකට බැඳලා තියාගන්න ලක්ෂණය ආපෝ ධාතුවේ හැකියාව. එතකොට ඒ මේ ගලාගෙන යන ගතිය නැත්තම් ඒ ඒ තියෙන ඒකයි මේක එකට බැඳෙන ස්වභාවය ආබන්ධන ලක්ෂණයයි ආපෝ ධාතුවේ හැකියාව. අර තේජෝ ධාතුවේ තියෙන්නේ උණුසුම් සිසිල් ස්වභාවය. අනිත් එක මොකද්ද මේ වායෝ ස්වභාවය. වායෝ ස්වභාවයේ චලනය වෙන දේවල්. චලනය වෙන ගතිය, මේ පුම්බන ස්වභාවය. ඒ ඒ ලක්ෂණ ටික තියෙන්නේ මේ වායෝ ධාතුවේ. එහෙම. ඇත්තම දැන් කියන්නේ අපි විවිධාකාර දේවල් මේ වෙද්දි ඔය ඔය ටිකේ අපි මේ පුරුදු වෙනවා නම් ඔය ඔය දැන් ඔය ටික තමයි හරීම මොකක්ද කියන්නේ මේ ප්‍රාථමික මට්ටමම තමයි ඔය කතා කරන්නේ. ධාතු ලක්ෂණ කියලා ගම මේවට කියන්නේ සත්පුද්ගල මොකක්වත් නැහැ. හුදු ප්‍රාථමික මට්ටමක් තමයි එතන තියෙන්නේ. පරමාර්ථ මට්ටමක් කියන්න පුළුවන්. ඒ ලක්ෂණවල අපේ සිහිය පිහිටවන්න පිහිටවන්න හිත තැම්පත් වීමක් සිද්ධ වෙනවා. හිතේ ප්‍රපංච අඩු වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආයි මින් එහාට යන්න බැරි තත්ත්වයක් වගේ තමයි ගන්න තියෙන්නේ. ඉතින් මේ මට්ටමේ අපි කතා කරන්න කතා කරන්න හිත තැම්පත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අද මේ පොඩි මම හිතනවා අපිට මේ ධර්ම දේශනාව ටිකක් ඉක්මනට කරන්න වෙනවා. එහෙනම් අපි හතරට අද ධර්ම දේශනාව කරමු. මොකද මීත්‍රිගල අද වැඩසටහනක් පටන් ගන්නවා. මේ ඒ නිසා ලොකු සානහන්සේ මික්සෙලාර් එකේ මේ මේකේ විකාශනය කෙරෙවි. මේ ඒ නිසා අපි හතරට අද ධර්ම දේශනාවත් එක්ක මෙතන මේ මුණ ගැහෙනවා. ඒ අනුව පොඩ්ඩක් මේ මෙහි කාලසටහන පොඩ්ඩක් සකස් කරගන්න.